යම්ම සාදු සාදු බුදුරුවන් වන්දින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන් වන්දින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි උතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමේ වන්දිමේ වන්දිමේ සිරි සදහම් වන්දිමේ වන්දිමේ වන්දිමේ සංඝ රුවනද වන්දිමේ වන්දිමේ වන්දිමේ මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. නිට්ටඹුව වතුපිටිවල මහමෙවුනාව භාවනා අසපුවේ අලුතින් ඉදිකළ ධර්මශාලාව විවෘත කිරීම නිමිති කරගෙන අද මේ දහම් වැඩසටහන පැවැත්වෙන්නේ. අප සියලු දෙනාම ඉපදෙන මැරෙන ස්වභාවයට අහු වෙච්ච අය. හැබැයි මේකෙදි අපිට තිබුණා නම් අපිට ඕන හැටියට ඉපදෙන්න අපිට යම්කිසි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ ගමන ගැන. මේක අපි උපත කරා යන්නේ අපිට ඕන ඕන විදියට නෙවෙයි. සමහර විට අපි උපත කරා යන විදිය අපි හීනකින්වත් සිතපු නැති විදියක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ප්‍රේතෙක් හිටියා ඒ ප්‍රේතයාගේ දිග ගව් 20ක් ගව් 20ක දිග සර්පෙක්. මූණ මනුස්ස මූණක්. ඉතින් මේක දැක්කා මුගලන් මහරහතන් වහන්සේ. දැකලා උන්වහන්සේට සිනහ පහළ වුණා. ඉතින් උන්වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩි ඒ වෙලාවේ ලක්ඛන කියන රහතන් වහන්සේ එව ස්වාමිනී මේ මුගලන් ස්වාමින් වහන්සේ මොකද සීනාවුනේ? දැන් අහන්න එපා කියලා මේක. ඕක අහන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ. හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මේ කාරණේ ඇහුවා. ඇහුවම කිව්වා ස්වාමීනි මම දැක්ක අමුතුම වර්ගයේ පෙරේතයෙක්. මම පෙරේතය කොච්චරවත් දැකලා තියෙනවා? නමුත් මේ විදිහේ පෙරේතෙක් ගව් 20ක් දිගයි මේ ශරීරේ ගින්නක් හට ගන්නවා හිස් මුදුනේ ඔළුවේ පිච්චි පිච්චි යනවා වලිගෙ කොන දක්වා. වලිගෙ කොනේ ගින්නක් හට අරගෙන පිච්චි පිච්චි යන ඔළුව දක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මුග්ගල්ලාන ඔය පුද්ගලයාව මම දැක්කා. මම දැක්කා පෙරිතයාව. ඒ වගේ තව කෙනෙක් දැක්ක නිසා මම දැන් විස්තර කියන්නම් කියලා. කිව්වා මේ බරණැස හිටපු ගොවියෙක් කිව්වා ඔය. බරණැස හිටපු ගොවියෙක්. ඒ ගොවියා හොඳ කුඹුරක් කරගෙන හිටියා. ওই කුඹුර අයිනෙන් තිබෙන පොඩි පාරක්. ඉතින් ওই පාරේ ගියාම පොඩි නිදහස් තැනක් තියෙනවා. උතන පොඩි පැලක් හදාගෙන පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා. තර උන්වහන්සේ නගරෙට පින්වාත යනවා නගර මිනිසුන්ට උන්වහන්සේ තීරණ ධර්මයේ කියා දෙනවා ඉතින් මිනිස්සු දවසක් මොකද කළේ පැහැදිලා නගරේ ඉඳලා උන්වහන්සේව බලන්නයි බණ තේ පිරිස ආවම ඒගොල්ලෝ එච්චර කල්පනා කළේ නෑ මේ කුඹුර අයිනින් යනකොට සෙනඟ වැඩිකමට වෙන්නේ ඇති ගොයන් ටිකක් පෑගුණා ගොයම් පෑගුණාම අර කුඹුරේ අයිතිකාර ගොවියට හරි කේ ගොවිය කල්පනා කළා මේ මිනිසුන්ට කිසිම වගක් නැහැ මේකේ මේ අමාරුවෙන් මේ වගා කරපු කුඹුර මේකේ මේ මිනිසුන්ට කිසිම ගාණක් නැහැ මේ ඔක්කොටම හේතුව මේ මේ පැල්පතේ ඉන්න උන්වහන්සේ උන්වහන්සේ ගිහිල්ලා මේ නගරෙට ගිහිල්ලා මහලු කුටි බණ කියනවා නගර සෙනඟ මෙහි ගෙන්න ගන්නවා හිටපන්කෝ මං හොඳ වැඩක් කරන්න කියලා දෙමෙන් ගොවිය කල්පනා කරනවා. කළා. ඊට පස්සේ මේ පසේ බුදුරජාන් වහන්සේ පින්නපාත ගියා. මේ ගොවිය ආවා. ඇවිල්ලා ගිනාව හොඳ කිතුල් පොල්ලා. ආරං ඇවිල්ලා අර කුටියේ තිබිච්ච බඩු මුට්ටු ටික ඔක්කොම පොඩි පාට්ටම් කළා. කළා කුටිය ගිනි තිබ්බා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ පින්න පාත වැඩලා ආපහු එනකොට කුටි ගිනි ගන්නවා. දැන් ගියා ගියා. ඊට පස්සේ කිට්ටුවට ගිහින් බැලුවා. බලනකොට ඔක්කොම ගිනියන. උන්වහන්සේ ආපහු පාළුවේ වැඩි වෙන පළාතකට. ගොවිය සැනසුන් සුසුන් හෙළුවා ආ මගේ ප්‍රශ්න දැන් ඉවරයි කියලා. මගේ ප්‍රශ්න ඉවරයි මං හොද පාඩමක් කියන්නවා. ඊට පස්සේ සෙනඟ ගෙන්නගෙන මහා ලොකු පින්කම් කරනවට හොඳ පාඩමක් ඉගෙනුවා කියලා ගොවියා ඉතින් ඊට පස්සේ හොඳට ගොවිතැන කරගෙන ගියා. මැරිලා උපන්නේ අර පිරිතිය වෙලා. ප්‍රත්‍යය ආත්ම තාම ඉන්නවා. එතකොට ඒ ගොවියට ගොවියාගේ පැත්තෙන් යම්කිසි දෙයක් පොඩි අසාධාරණයක් වුණා. මොකද්ද ඒ? එයාගේ තිබුණා අර තාපස අර පසේ බුදුරජාන් වහන්සේගේ පැත්තෙනුත් පොඩ්ඩක් එයාගේ මනුස්සකම් නැතුව ගියා. එයාගේ මනුස්සකම් නැතුව ගියා. එයාට තිබුණා මිනිස්සුන්ට කි අනේ මේ වැඩේ කරන්න එපා ඊට පස්සේ ඕගොල්ලෝ මේ මගේ කුඹර පොඩි වෙනවා අඩු ගන්න තිබුණා එයාට පොඩි වැටක් ගහගන්න. නේද? අඩු ගන්න තිබුණා එයාට පසේ බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම එකක් වෙනවා මේ මගේ කුඹුරටයි මේ හානි වෙන්නේ ඔබ පුළුවන් නම් එතකොට එයා හිත පිරිහි එයා හිතුවා එයා ඒ කරපු වැඩේ තමයි විසඳුම කියලා. නමුත් එයා දැන් ඉපදිලා ඉන්නේ කොහෙද? එතකොට අර ගිනිගත්තු ගින්න දැන් එයා ගණන් තිස්සේ විඳිනවා. මේ සසරේ තියෙන ප්‍රශ්නේ. දැන් කෙනෙකුට ධර්මය අවබෝධ කර සිත්වලට මොනවද මේකේ මේ සසරේ එහෙම එකක් නැහැ නේ අපිට ඕන කියලා හිතන්න පුළුවන් කෙනෙක්. නමුත් බලන්න අර සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ බැලුවාම ඒ යන ගමන කොච්චර භයානක යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ওই වගේ සිද්ධි තවත් වෙලා තියෙනවා. එක දවසක් ওই රජගහ නුවරම හොඳ සල්ලිකාර පවුලක පොඩි ළමෙක් ඉපදුනා. ලස්සන ළමෙක්. හැබැයි මේ ආ ඉපදිච්ච දවස් ඉඳලා කිරි පොවා ගන්න බෑ. බත් කන්නේ නෑ. මේ ළමයා චූටි කාලෙම එයාගේ කක්ක තමයි යා කන්නේ. දැන් දෙමව්පියෝ මේක වළක්වන්න හදනවා බෑ. මේ ළමයාට ඇඳුම් අඳිනවා එකක්වත් ඇගේ තියාගන්න නෑ. තීරණ කාලේ මේ ළමයා ඇඳේ බුදියන්නේ ඇදේ ගෙනලා නිින්ද ගියාම ඇදේ තියෙනවා. ඇහැර උටලා බිමට බහැලා බිම බුදිනවා. එතකොට ඇඳුම් පාවිච්චි කරන්නේ ඇඳක බුදියන්නේ බක්කන්නේ. දැන් මේ මහා වැදගත් පවුලක්. දැන් මේ ගෙදර කට්ටියට දැන් මේක හරි වස ලැජ්ජාව. ඒ කාටවත් කියන්නවත් බෑ තමන්ගේ ළමයාට මෙහෙම වුණා කියලා. දැන් මේ ළමයා තේරෙන වයස ආවා. සෙල්ලම් කරන වයස ආවා. දැන් මේ ළමගේ ඇඟ හැදින්නේ මාන්දම වගේ. ඇයි කන්න නැහනේ? දැන් මෙයා කන්නේ මෙයාගේම කක්කා. දැන් මෙයා අඳින්නේ ඇඳුම් අඳින්නේ මෙයා ඇඳක බුදියන්නේ ඊට දිමෝපිය අඬාන්න කල්පනා කළා ඉතින් දිමෝපිය දරුවෙකුට අයහපතක් වෙනවට කැමති නෑනේ අඬාන්න කල්පනා කළා අපි මේ කරන්න දෙයක් නැහැ මේ ළමයා අපි නිගණ්ඨ ආරාමයකටවත් බාහිර දෙමු. ඒගොල්ලොත් ඇඳුන් නැතුව ඉන්නේ. එතකොට මේකේ අමුත්තක් වෙන එකක් නැහැ. ඉතින් පොලිකා වඩාගෙන ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමී මේ මහා පින්වන්ත දරුවා මේ මහා පින්වන්ත දරුවෙක් මේ දරුවට දෙන්නේ ඔබ වහන්සේලාගේ ගති ගුණමයි කියලා. මේ ළමයා මේ හරි චාම් දරුවෙක් කිව්වා. කිසි දෙයකට ආසාවක් නැහැ කිව්වා. මේ දරුවා ඇඳුම් අඳින්නේ නැහැ කිව්වා. මේ දරුවා කැමති නැහැ කිව්වා සුව පහසු ආසනයක නිදා ගන්න. මේ මේ අපි ලස්සනට පුළුම් මෙට් එක තිබ්බාම නිින්ද ඇහැරිච්ච ගමන් බිම මුදිනවා කිව්වා. එතකොට එතකොට නිගන්ඨය මොකද ඒ උනට මේ ළමයාගේ මාන්දම් ගතියක් තියෙන්නේ. නෑ මේ ළමයාගේ එහෙම වුණාට මෙයා ගතිගුණ බොහොම හොඳයි කියලා. ඉතින් ඔළුව අත ගාලා මේ පොඩි එකා බාරගත්තා. දැන් මෙයාට ඉගැන්වුවා තපස් ක්‍රම. තනි කකුලෙන් ඉන්න හැටි. ඊළඟට ආවේ ඉන්න හැටි. දැන් මේ කොහොම තපස් ක්‍රම හොඳට මෙයා ඉගෙන ගන්නවා. හැබැයි ටික කාලයක් යනකොට නිගන්ඨෙන්ට හරිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. මොකද්ද ප්‍රශ්නේ? මෙයා කන්නේ නැහැ. මෙයා කන්නේ නැහැ. මෙයාට උදේට දුන්නත් කන්නේ නැහැ. දවල්ට දුන්නත් කන්නේ නැහැ. මෙයා කන්නේ නැහැ. නිගන්ඨයව කතා වුණා. මේ ළමයා මහා අద్භූත ළමයා. පිටිසක් වලින් නිවිලා දන්නේ ඇයි මේ ළමයා කන්නේ නැහැ. හැබැයි හරීම දක්ෂයි. උගන්වන්නේ මොකද්ද දුක් විඳින තපස් ක්‍රමයක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ එක නිගණ්ඨේ කල්පනා කරලා මේක දැන් හොයන්න ඕනේ. දැන් සාමාන්‍ය 9 මාර 10 වල නිින්දට යනවනේ. දැන් නිගණ්ඨේ මොකද කළේ දවසක් මෙයා බුදියගෙන තන හැංගිලා ඇහැරගෙන බලන් හිටියා. මේ හරියටම ඇහැරෙනවා රෑ එකට. එකට ඇහැරෙනවා වටපිට බලනවා පේන්න කවුරුත් නැහැ. හිමීට පාත් වෙවි හැංගි හැංගි එළියට පයින්නවා. අරගොල්ල පිටිපස්සෙන් දැන් හැංගි හැංගි බලන් ඉන්නවා. දැන් මෙයා කෙලීම් යනවා ඒ කාලේ තිබුණා ඔය මිනිස්සුන්ට පොදු වැසිකිලි. පොදු වැසිකිලි තිබුණා ඔය ගල් දිබුකාවල මිනිස්සු ගිහිල්ලා වැසිකිලි කරනවා පහළයට වැටෙනවා. පිටිපස්සෙන් ඊට පස්සේ එහෙම කාගෙන කාගෙන ගිහින් ඊට පස්සේ මොකද වුනේ මෙයා හොඳට අතපය පීඩගෙන කට පීඩගෙන ආපෝ සද්ද නැතු වෙනවා දැන් ඔන්න නිගන්ඨයෙන්ට දැනගන්න ලැබුණා මෙයාගේ ආ දවස් කාලා තියෙන්නේ මොනවද මෙයා කාලා තියෙන්නේ මොනවද? මෙයා පෙවුනට බඩගින්නේ කියන්නේ කාන බී ඉන්නවා වගේ. නමුත් මෙයාට ඉතින් නමක් වැටුණා. ජම්බුක කියලා. ඊට පස්සේ ලිගන්ටියෝ එකතු වෙලා කිව්වා මේ ඔහි මෙහි ඉන්න එපා. ඔයා මේ හිටියොත් අපි කොටම වස ලැජ්ජාව. අපිත් අහු වෙනකෝ එයාගේ වැඩේට. අපිට නින්දා විඳින්න වෙයි කිව්වා. වහාම යන්න. දැන් මෙයා කල්පනා කළා ගිහිල්ලා මම දැන් තපස් ක්‍රම දන්නවා. ළමට බයක් වෙන දෙන්න මම තනියම ඉන්න පුළුවන් කියලා නැග්ග කන්දක් උඩට. කන්දක් උඩ නැගලා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා දැන් දවසම. දැන් මිනිස්සුන්ට ආරංචි වෙනවා දැන් මේක. ආරංචි වෙනකොට මිනිස්සු බලනවා ගිහිල්ලා. කතා බතා මොකුත් නැහැ. දැන් ඉන්නවා එක්කෙනෙක් තනි කකුලෙන් හිටගෙන. ආයෙ මිනිස්සු පහුදා ගිහිල්ලා බලනවා. බලනකට ඉන්නවා අත් දෙක පොළොවට තියාගෙන තනි කකුලෙන් හිටගෙන කට ඇරගෙන. ආයෙ පහුදා ගිහිල්ලා බලනවා. ආයෙ තනි කකුලෙන් ඉන්නවා. දැන් මිනිස්සුන්ට මහා බයක් ගෞරවයක් ඇති වුණා මේ තාපසයා ගැන. ඇති වෙලා ගිහින් කිව්වා තමුන්හන්සි අපි දැන් හොඳට පරික්ෂා කරලා බැලුවා. තමුනාසි මොකද මේ මේ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. කව මම කකුල් දෙකම තිබ්බොත් පොළොව කම්පා වෙනවා. සුනාමි එනවා. එතකොට මම ඒකයි මේ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. එතකොට ඒක තමුනාසි මොකද මේ පොළොවට අත් දෙක තියලා මේ අරගෙන ඉන්නේ. මම මේ මගේ ආහාර ගන්නවා කියලා. ඒ මොනවද? හුළඟ හුලං කිව්වා මම ආහාරයට ගන්නෙ. අර මිනිස්සු ඔක්කොම පෙරලිලා වැටිලා වඳින්න ගත්ත අපේ මහා බල සම්පන්න උත්තමයි කියලා. ඊට පස්සේ මිනිස්සු අතර කතාවක් ගියා මෙන්න අර කණ්ඩ උඩ ඉන්නවා මහා තීජු බල සම්පන්න උත්තමයි. හරි අద్භූතයි. හුලං වලින් ජීවත් වෙන්නේ. කකුල් දෙකම උන්නාන්සි කකුල් දෙකම පොළවේ තිබ්බොත් සුනාමිය එනවා. ඊට පස්සේ මිනිස් කිව්වා එහෙනම් අපිට කරන්න තියෙන එකම දේ තමයි දාන ටිකක් පූජා කරගන්න එක. මිනිස්සු මොකද කළේ ප්‍රණීත ආහාර අරගෙන ගිහිල්ලා මෙහෙම ට්‍රේ එකක තියලා එයා ඉස්සරහා කියලා කියනවා අනේ පින්වත් තාපසයන් වහන්සේ අපි කෙරී අනුකම්පා කළා මේ ආහාර පොඩ්ඩක් වළඳන්න. ඉතින් අහක බලාගෙන ඉඳලා ගලන් ගන්නෑ. දැන් මෙයාට කවදාවත් මේ ආහාර කෙරේ ආසාවක් කන්න ඕනි කියන අදහසක් ඇති වෙන්නේ බැරිම තැනක ඉනන් අර තනකොළ ගහ උදුරගෙන අරන් වරින් ගේනවා. අර තනකොළ ගහ පොඩ්ඩක් අරකේ ගානවා. ගාලා දිවේ ගානවා. හා දැන් ඇති උඹලට පින්. මිනිස්සු සාදු නාද දිදී යනවා. පින් රැස් කරගත්තා කියලා. මෙයා දවස් දෙකක් නෙමෙයි ඔය ජීවිතේ. අවුරුදු 55ක් වයසේනකම් මෙයා මේක කළේ. අවුරුදු 55ක් අසුචිකකා හිටිය කියන්නේ අපිට හිතන්න පුළුවන් වැඩක්ද දවසක් බුදුරජාණන් වහන්සේ මේ කන්දට නැග්ගා ඒ කන්දට නැගලාම හවස් වරුවක නැගලා කිව්වා මම තාසයි මේ කන්දේ අද රැ නවතින්න මඩ ඉඩ දෙනවද කියලා බෑ බෑ මෙහි බෑ කිව්වා දැන් එයා කැමති නෑ කවුරුවත් පිට කෙනෙක් නවතිනවාට බුදුරජාන් වහන්සේ කිව්වා නෑ මං අද විතරයි මං ඔයාලට ආදර කරන්නේ ඒ නිසා අදට විතරක් ඉඩ දෙන්න කොහෙත්ම බෑ කියනවා කොහොම හරි අමාරුවෙන් මෙයාගෙන් කැමැත්ත අරගත මෙයා ඈත පැත්තක් දුන්නා එහෙනම් අදට විතරක් ඉන්න කියලා දැන් මෙයා රෑ ඇහැරෙනවනේ අර මේ අසුචි කන්න ඇහැරිලා බැලින්නම් ලুকু එලි පාත් වෙනවා ඒ එලි වලින් මෙයාට පේනවා దేవතාවරු. සුදු පාට විශාල එලි පාත් වෙනවා. පාත් වෙච්ච ගම එකේ මැවිලා පේනවා එයා බලන් හිටියා. මැවිලා පේනවා මහා බ්‍රහ්මයා. වඳිනවා. මෙයා දැක්කා. මෙයා උදේ මෙයාට පහදුනා මේකට. උදේම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. ගඳලා කිව්වා ස්වාමිනී මම හරි ආශ්චර්යවත් දෙයක් දැක්කා. ඔබ වහන්සේ ඉදිරියේ මෙහෙම එලිපාත් වෙනවා දෙවිවරු ඇවිල්ලා ඔබ වහන්සේට වන්දනා කරනවා මම දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ජම්බුක දැන් අවුරුදු 55ක් තිස්සේවා ජීවත් වෙන්නේ කොහොමද කියලා මම දන්නවා කිව්වා. මිනිස්සු හිතාන් ඉන්නවා හුලම් බීලා ජීවත් වෙනවා කියලා. ඔයා ජීවත් වෙන්නේ අර පිටිපස්සේ වලින් අසුචි කාලා නේද කියලා ඇහුවා. ළමයන් හත් දෙනෙක් වහගෙන ඉන්නවා. මතක තියාගන්න කිව්වා. ඔයා කලින් ජීවිතයක භික්ෂුවක්. ඔයා භික්ෂුවක් වෙලා හිටියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කිව්වා. අවුරුදු 20000ක් සීල් රැකපු ඔයාට වැරදිච්ච දෙයක් මේ අරන් යන්නේ. බලන්න අපි කවුරුත් දන්නේ නැති දේවල්. අපි කාටවත් හිතාගන්න බැරි දේවල්. අපි කාටවත් තේරු ගන්න බැරි දේවල්. බුදු කෙනෙක් පැහැදිලි කරලා කියනවා අවුරුදු 20000ක් සීල් රැකපු ඔබ මේ අරගෙන යන්නේ මොකද්ද? කිව්ව ඔබ හිටිය කිව්ව එක්තරා ආවාසයක. මේ ආවාසයේට රහතන් වහන්සේ නමක් වැඩියා. ඔබේ දායකයෝ හරි පැහැදුනා ඒ රහතන් වහන්සේ ගැන. දැන් ඔබ දන්නේ නැහැ එයා ඒ භික්ෂුන් වහන්සේ රාහතන් වහන්සේ නමක් කියලා. ඔබට ලොකු ඊර්ෂියාවක් ඇති වුණා. ඊර්ෂියාවක් ඇති වුණා. දවසක් එක දායකෙක් ඇවිල්ලා ඒ රහතන් වහන්සේට කියලා ස්වාමිනී ඔබ වහන්සේගේ සිවුරු ටික කිලුටු වෙලා තියෙන මට දෙන්න මං හොදගෙන ගෙනත් දෙන්න. එතන මෙයාගේ හිතට ආ දැන් සිවුරු තෝදන දායකයෝ. ඒ දසක් ඒ දායකයෙක් හිටියා බාබර් කෙනෙක්. ඒ දායකයෙක් කිව්වා ස්වාමීනි මං මට අවසර දෙන්න මං ඔබ වහන්සේගේ හිස බාන්නම්. හිස ආ හිසත් බානවා එහෙනම් දැන්. ඒ දවසම මම දායන්ට ගියා. ගියපු වෙලාවක ස්වාමීන් අර පන්සලින් අර ස්වාමීන් වහන්සේටත් මෙන්න මේ දානට ගිහින් දෙන්න කියලා දුන්නා. ආ දැන් මිනිසුන්ට ඕන වෙලා තියෙන දැන් අර පිටස්තරින් ආපු එක්කෙනාව. එතන මාව නෙමෙයි. ඒ හාදුර ගාවට ගිහලා කිව්වා උඹ මේ මගේ දායකේ රවට්ටගෙන ඔබ ජීවත් වෙන්න අසුචි කාපන් කිව්වා. ඔබ අසුචි කාපන් කිව්වා. ඊට පස්සේ ඔබ මේ මගේ දායකේ දෙන සිවුරු පොරවන්න ඔබ ඇඳුම් නැතුව හිටපන් කිව්වා. ඊට පස්සේ ඔබ මේ දායකේ දෙන ඇඳන් වල බුදියන්න බිම උදීපිය කිව්වා. අනේ අර බැනුම් අහපු රාතන් වහන්සේ නිස්සබ්ද පිටත් වෙලා වැඩියා. දැන් මෙයා හිතුවා හරි. දැන් මං එලෝ ගත්තා. දැන් හරි ප්‍රශ්නේ. දැන් ප්‍රශ්න ඉවරයි. දැක්කනේ ප්‍රශ්න ඉවර වෙච්ච හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ ඔබ දන්නවද ඔබ කොහෙද ගියේ කියලා? මම කිව්වානේ ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔබ කෙලින්ම ඉපදුනේ නිරේ කිව්වා. ඔබ ඉපදුනේ නිරේ. නිරේ ඉපදිලා විඳෝලා විඳෝලා විඳෝලා විඳෝලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අද මේ ඔබ විඳවන ජීවිතය බලන්න කිව්වා. අර මෙයා සිල් රැකපු ධර්මය පුරුදු කරපු ಗುಣ ටික තිබුණනේ. අන්න කර්ම විපාක ඉවර වෙගෙන ආව අරක මතුවුණා. වාසනාව කියන්නේ එතකොට බුදු කෙනෙක් හිටියා. එතකොට බුදු කෙනෙක් හිටියා. ධර්මයේ කියා දුන්න සෝදාපන්න වුණා. පහුවදා මිනිස්සුන්ට දැන් ආරංචි වුණා දැන් දැන් මෙයාට ලොකු දායක පිරිසක් ඉන්නවනේ දැන් මිනිස්සුන්ට ආරංචි වුණා මිනිස්සු හිතුවා ආ එහෙනම් හරි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් අරයාගේ ගෝලෙක් වුණා කාගේද ජම්බුක ආදීවකගේ දැන් ඒ දායක ටික කිව්වා දැන් හරි හරි දැන් අපේ ළඟට අපේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් ඇවිල්ලා ඉන්නේ දැන් එයාත් දැන් මෙහෙම වුණා කියලා එතකොට බෞද්ධ පිරිස කිව්වා ඒකාන්තයෙන් එහෙනම් මේ ජම්බුක ආජීවකට යහපතක් උනාමයි කියලා බලන්න දැන් මහා සෙනඟක් ඇවිල්ලා. එතකොට මේ මේ ඒ සෙනඟ මැද්දේ අර ජම්බුකාජීවක බුදුරජාණන් වහන්සේ සිරිපතුල්ලා ලංකව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා වෙමි කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා ඒ පින්වත් භික්ෂුව මෙහි එන්න කිව්වා. කේලම ජම්බුකා ආජ්‍යකගේ හිස රැවුල් අතුරුදහන් වුණා. අර ඇගේ ඇඳුම් නැතුව හිටපු ඇගේ හොඳට සිවුරු පෙරුණා. පාත්‍රයක් අතර ලැබුණා 이르දි බලෙන්. ඒහි භික්ෂු පැවිද්දෙක් බවට පත් වුණා. එදාම රහතන් වහන්සේ නම බාටපත් වුණා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිමෙන් විතරයි ඒක විසඳුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක අර ප්‍රේතයාව. විසඳුණාද? නැහැ. මේ නිසා මේ අපි යන ගමනේ අපිට මේ ජීවිතය ගැන තේරුම් ගන්න මේ පෘතජන මිනිස්සු ඉදිරිපත් කරන සෙල්ලම් වලින් බෑ. දැන් පුතත්ජන මිනිස්සු අපිට වැඩිපුර අපිට ඕනම් කන්න දෙයි. කෑම හදලා දෙයි. ඇඳුම් වර්ග හදලා දෙයි. ගොඩනැගිලි හදලා දෙයි. යාන වාහන හදලා දෙයි. බේත් හදලා දෙයි. නමුත් අපේ මේ ජීවිතේ කර්ම චක්‍රය වෙනස් කරන්න ඒකකටවත් බෑ. ඒකකටවත් බෑ. අපේ කර්ම චක්‍රය වෙනස් කරන්න. මේ කර්ම චක්‍රය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයට විතරයි. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් හම්බ වුණාට පස්සේ එයා තමන් ගැනම විමසන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේකෙදි තියෙන මම තේරුම් ගත්ත එකක් මේකෙදි හා මම නම් කොහොම හරි මේ ධර්ම මාර්ගය ගමන් කරන මට පුළුවන්. මම දන්නවා. එහෙම කරන්න බෑ. තව කෙනෙක් කියනවා අනේ මට බෑ. අනේ මට බෑ කියනවා. බෑ කී කී වැටි වැටි ඉන්නවා. බෑ කියලත් මේක වෙන්නේ මේක පුළුවන් කියලා කරන්නත් බෑ. බෑ කියලා කරන්නත් බෑ. මේ පුළුවන් බෑ කියන දෙකම අතහැරලා නුවණින් විමසන්න ඕනේ. එතන නුවණින් විමසන්න පුළුවන්කම යාට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවොත් විතරයි. බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුනේ නැත්නම් එයා නුවණින් විමසන්න දන්නේ නැහැ. බුදු කෙනෙක් විමසලා නුවණින් විමසන්න පුළුවන් මනුෂ්‍යයාට නුවණින් විමසීමේ හැකියාව තියෙන මනුෂ්‍යයාට බුදු කෙනෙක් කියා දෙනවා අපි නොමග යන හේතු උන්වහන්සේ කියා දෙනවා ඔන්න අපිට හට ගන්නවා ලෝභය ආසාව නැත්නම් රාගය මේ හේතු කරගෙන යා ඒ ආසාව තුල ජීවත් වෙන්න පුරුදු වෙනවා ඊට පස්සේ යා ආස්වාදේ හොයන්න පටන් ගන්නවා ආස්වාද හොයන්න ගිහිල්ලා මොකද යා කරන්නේ සතුන් මරනවා අන්න වැරදුනා එහෙම නැත්නම් යා මොකද කරන්නේ සොරගම් කරනවා එහෙම නැත්නම් මොකද කරන්නේ වැරදි කාමසය වෙන්නේ දෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? බොනවා. ඒතර මේ ඔක්කොටම යා පෙළඹෙන්නේ හිතේ හටගන්න ලෝභය තුලින් ආස්වාදයේ සොයන්න යාම නේද? ඒතර ආස්වාදි සොයන්න යෑමේදී මෙයාගේ කන්ට්‍රෝල් එකක් මොකක්වත් නැහැ. ආස්වාදයේ සොයන්න යෑමේදී එයාට හිතෙන්නේ මොන විදියකටද ආස්වාදයේ සොයාගන්න ඒ විදිහට යා කල්පනා කර කර යනවා. ඒක තමයි පුතඥ මනස. ඊට පස්සේ යාට ආස්වාදයක් හොයන්න ඕනේ බොරු කියලා නම් ඊට පස්සේ යා මොකද කරන්නේ බොරු කියනවා එයාට තමන්ගේ පැවැත්ම සොයන්න ඕනේ බොරු වෙන්නම් එයා බොරු කියනවා එයාට හම්බ කරන්න ඕනේ බොරු කියලා නම් එයා බොරු කියලා හම්බ කරන්නත් ලෑස්තියි එයාට ජීවත් වෙන්න යෑමේදී එයාට කේලම් කිව්වොත් ඉක්මනින් ආදායම් උපද්දවන්න පුළුවන් නම් එයා ඕන වෙලාවක කේලම් කියන්න ලෑස්ති. එයාට තේරෙනවා නම් එයාගේ හිතේ ඊර්ෂ්‍යාව හට ගන්නකොට මේක අකුසල් කියලා එයා දන්නේ නැත්තම්. එයාට හිතෙනවා නම් කේලම් කියලා මේක බිඳව බිඳවුවොත් එයාට සතුටක් ලැබෙනවා කියලා. එයා කේලම් කියලා ඒක කරනවා. එයාට හිතුනොත් පරුස වචන කියලා මිනිස්සුන්ව බය කරගෙන තියාගෙන ඉන්නේ. එයා ඒක කරලා සතුටක් ලබනවා. එයා හිතුනොත් හිස් වචන කියේ කියා මිනිස්සුන්ව විනෝදයටපත් කර කර ඉන්න. එයා මොකද කරන්නේ? එයා ඒක කරනවා. දැන් අපි ගත්තොත් ඔබට තේරෙන්නේ නැති නොයේක් මාධ්‍ය වලින් හිස් වචන මෙන්න කියන්නේ. හිස් වචනම කිය කිය ලොකුම බොරුව තෝරනවා. ඒක ලොකුම විහිළුව තෝරනවා. ඒකට මිනිස්සු රටේ නැති කුණු කන්දල් කියනවා මේක හිනස්සන්න. කියනකට කියනකට දැන් මිනිස්සු ඒකට ඇදිලා යනවා. අර පළඟැටියෝ එළියට ඇදිලා යනවා වගේ මිනිස්සු ඒකට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. ඒකෙන් ආස්වාද ගන්න පටන් ගන්නවා. එතකොට එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? දැන් Tamanට ජීවිතය ගැන තේරුමක් නැති වුනහම අනුන්ට ලැබෙන එක එක දේවල් අනුන්ට ඉඩ කඩන් ලැබෙනවා, ගෙවල් දොරවල් ලැබෙනවා, යාන වාහන ලැබෙනවා. ඒගොල්ල මහන්සියලා හම්බ කරලා ගොඩනග ගන්නවා. මෙයාට හිතෙනවා අනේ මටත් මේ වගේ මේ අසවලා සතු දේවල් මා සතු වෙනවා නම් හොඳයි කියලා ඕන් හිතනවා. ඒකට තමයි කියන්නේ විසම ලෝභය කියනවා. අනුන් සතු දේවල් තමා සතු. ඊළඟට Tamanට ඉෂ්ට කරගන්න බැරි වෙනකට ඒවා. Tamanට ඉරිසියා ඇති වෙනකොට හිතනවා අනේ මේ මලා නම් හොඳයි. නැති වුණා නම් හොඳයි. විනාශ වුණා නම් හොඳයි. ඔන්න මෙයාගේ හිත මේකෙන් පිරිනවනවා කියලා දන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ වගේ මානසිකත්වයකින් යුතුව ජීවිතයේ ගෙනියනකොට එයා සිතෙන් යමක් කරනවාද? වචනෙන් යමක් කියනවාද? කයින් සිතෙන් යමක් සිතනවාද? වචනෙන් යමක් කියනවද? කයින් යමක් කරනවද? ඒකේ විපාක කොයි විදිහේද වෙන්නේ කියන එක තේරුම් ගන්න පිළිවෙලක් නැහැ. ඇයි පිළිවෙලක් නැත්තේ? යාගේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබිලා නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේ වගේ සමාජය තුල තියෙන අවාසනාවන්ත චරිතවල පදනම ඒකේ නිදාන කතාව ඒක සකස් වෙන්න හේතු වෙච්ච දේ කියනකට අපිට දැනගන්න ලැබෙනවා ආ මේ ලෝකෙ විතරක් නෙමෙයි තියෙන්නේ ප්‍රේත ලෝක තියෙනවා ප්‍රේත ලෝක විතරක් නෙමෙයි තියෙන්නේ. නිරය තියෙනවා. තිරිසන් ලෝක තියෙනවා. දෙව්ලොව තියෙනවා. බඹලොව තියෙනවා. මේ සෑම ලෝකයක් ගැනම අපිට එතකොට අවස්ථාවක් තියෙනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. සමහර ලෝකවල දැන් අපි ගත්තොත් නාග ලෝකේ. දැන් නාග ලෝකේ අපි ඇස් දෙකට පේන්නේ නැහැ. එක දවසක් නාගයෙකුට හිතුණා අනේ මටත් මේ ධර්මයේ ඉක්මනට අවබෝධ කරගෙන මට මේ සංසාරෙන් ඈතර වෙන්න ඕනේ. මිනිස්සෙකුගේ වේශයක් ගත්තා. අරගෙන ඇවිල්ලා භික්ෂුන්ට කිව්වා අනේ ස්වාමීනි මාව මහාන කරන්න. භික්ෂුන් වහන්සේලා මේ මේ නාගයාව නාගය කියලා දන්නේ මහාන කළා. ඊට පස්සේ දැන් ඒ ඒ ඒ ඒ මහාන වෙච්ච නාගයයි තව භික්ෂුවක දෙන්නෙක් එක කුටියක වාසය කරනවා. දවසක් මොකද කළේ අර වික්ෂුන් වහන්සේ ගමනක් ගියා. දැන් නාගයා හිතුව දැන් අරයා එන එකක් නාගයා දොර වහගත්ත නිදාගත්ත. නිදා ගන්නකොට අර කුටියෙන් එකයි නයික්. අර අර ගමනක් ගිහපු හාමුදුරුව වේලස්සෙනින් වැඩියා. වැඩිලා බලනකොට මේ ජනේලෙන් ඇවිල්ලා නායක නැට්ට එළියට. වලිගේ. එතකොට මේ හාඳුරු බය වෙලා යටිගිරියෙන් කෑ ගහගෙන දිව්වා. අනිත් කුටි වල හිටපු හාඳුරු ආව ඇයි ඇයි කියලා. මම කිව්වා මේ මේ කාමරෙන් එකයි නයි කියලා. දැන් මේගොල්ලෝ එනකොට නයා නැහැ. අර හාඳුරු ඉන්නවා. අන්න ගල්ලෙක ඇත්ත කියන්නේ ඔයා කවුද? මම නයි කිව්වා. බුදුරජාන් වහන්සේ ගාවට එක්කන් ගියා. බුදුරජාන් වහන්සේ ඇයි මෙහෙම කළේ? අනේ ස්වාමීන් මේ ධර්මය අහනකොට මට හිතුණා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. මං ඒකයි මෙහෙම කළේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කිව්වා බෑ කිව්වා. ඕගොල්ලන්ට ওই වගේ බිස් ගන්න පුළුවන් වුණාට, 이르දි පාත්‍යාරි පුළුවන් වුණාට ඕගොල්ලෝ අයිති තිරිසං යෝනියට කිව්වා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ කිව්වා. තිරිසං යෝනිය අනන්න ගත්තේ එහෙනම් ස්වාමිනී මම මොකද කරන්නේ මම මොකද කරන්න කියලා. ඊරෝච කරන්න දෙයක් නෑ. දැන් ඔයා හොඳ ඔයාට කරන්න තියෙන්නේ ඔයා සීල් ආරක්ෂා කරගන්න. හොඳට වත් පිළිවෙත් කරගෙන ඉන්න. එතකොට යාට මිනිස් යෝනි උපතක් කරා යන්න පුළුවන් වෙයි. එතකොට යාට ආය අවස්ථාවක් දැන් යාට ආස මහන වෙන්නනේ. ආය අවස්ථාවක් ඔයාට ලැබෙයි කිව්වා. ඉතින් අඬ අඬා ගියා. ඒතර අපිට පේනවා අපිට හිතෙන්නේ හැමදේම මනුස්ස ලෝකේ අපිට උපදින්න ලැබෙයි කියලා. එක්ක දෙවියන් අතරට යන්න පුළුවන් වෙයි කියලා. එක්ක මිනිසුන් අතරට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි අපි දැනගෙන ඉන්න ඕනේ ඒක සිදු කරන්නේ අපි නෙවෙයි. චේතනා පහල කරලා අපි කරපු දේ විසින්. දැන් චේතනා පහල කරලා අපි යමක් කරාම ඒ කරපු දෙයට අනුව තමයි අපි උපදින්නේ. ඉතින් මේක තමයි අපිට තියෙන බැරෑරුම්ම ප්‍රශ්නේ. ඉතින් ඒක අපේ බැරෑරුම් ප්‍රශ්නයක් හැටියට අපි තේරුම් අරගෙන සිටින්න ඕනේ. නැත්තම් මේ ජීවිත ආරක්ෂාව ලබා ගන්න බෑ. ජීවිත ආරක්ෂාව ලබා ගන්න බෑ. සමහර විතාගෙන ඉන්නවා අපිට විසඳුම හැටියට තියෙන්නේ අපිට ආයෙ එක්ක මනුස්ස ලෝකෙට පැමිණීම. එහෙම නැත්නම් දෙවියන් අතරට පැමිණීම. විසඳුම එක නෙමෙයි. විසඳුම මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒතර අපිට අපිට මේ විසඳුම කෙරෙහි අපිට ලොකු පැහැදීමක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට දේශනා කළේ මේ මේ පස් වලින් අපිව මුදවන්නයි. මොකද්ද ප්‍රශ්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න අපි මහන්සි නොගත්තොත් අපිට ඒක අවබෝධයක් ඇති කරගන්න වැටහීමක් ඇති කරගන්න අවස්ථාවක් නොලැබුණොත් තින අනතුරු තමයි හැමතිස්සෙම අවස්ථාව තියෙන්නේ අර කර්මයට විතරයි. තේරුණාද කියපේක? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් අපිට නොලැබුණොත් දැන් අපි ගමු පොඩි කාලේ ඉඳලා මේ මේ දක්වා අපි සතුන් මරපු අවස්ථා නැද්ද? තියෙනවා. එතකොට කයෙන් සුළු සුළු හොරකම් නමුත් කෙරිච්ච අවස්ථා නැද්ද? තියෙනවා. නොමග ගිය අවස්ථා නැද්ද? බොරු කිව්ව අවස්ථා නැද්ද? කේලම් කිව්ව නමුත් අපිට එකක් එකක් ගන්න සිහි කරන්න මතකයක් නැහැ. අපිට මේවා මේවා අපෙන් වැරදුනා අපිට මේවා මේවා සිද්ධ වුණා කියලා එකක් එකක් ගන්න සිහි කරන්න මතකයක් අපිට මතකයේ නෑ. ඒක මතක කාටද එන සංස්කාරවලට. ඒක මතකයි භවයට. අයි උපත කරා ගෙනියන්නේ කවුද? භවය. භවය කියන එක කාණට එතන සකස් වෙනවා. හැබැයි මේ සකස් වෙන දේ නිට්ටිද අනිත්‍යද? අනිත්‍ය. එහෙනම් දැන් සකස් කරන දෙයට පුළුවන් අර සකස් කරන දේ වෙනස් කරන්න. දැන් සකස් වෙන දෙයට පුළුවන් පැරණි කර්මය වෙනස් කරන්න. දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් කාට හරි බැනලා. දැන් අපි ගත්තොත් මේ අර කුඹුර කුඹුරේ පස්සේට අර කුටිය ගිනි තියපු ගොවියා ගම්මු. ඇත්ත වශයෙන්ම ගොවියට සිද්ධ වුණේ ආනන්තරී පාප කර්මයක් නෙමෙයි. නමුත් ගොවියට අවස්ථාවක් තිබුණේ ඒකෙන් ගැලවෙන්න. අද අනිත් හාමුදුරුවෝ ගමරද අසූචි කන්න ජීවිත ගියපෙක් කෙනා. එයාට සිද්ධ වුණේ ආනන්තර පාප කර්මයක් නෙවෙයි. හැබැයි එයාට තිබුණා ඒකෙදි එයා සිහිය උපද්දවාගෙන ඒ හාමුදුරන්ගේ සමාව අරගෙන බණ භාවනා කළා නම් මාර්ගඵල ලබන්න අවස්ථාව තිබුණා. එතකොට බලන්න මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න අවස්ථාව තිබෙද්දි තමයි ඒක අහිමි වෙන්නේ. දැන් එයා බැන්නේ අපහාසකලි රහතන් වහන්සේ නමකටනේ. ඒතර බලන්න එහෙනම් මෙයාට අඩු ගණනේ සෝවාන් වෙන්නවත් අවස්ථාවක් මෙයාට තිබුණා. ඒතර මේ අවස්ථාව තමයි යා නැති කරගත්තේ. එහෙම බලද්දී එවනම් මතක තියාගන්න අපිට දැන් අවස්ථාවක් තියෙනවා මේ අනවශ්‍ය දේවල් වල පැටලෙන්න ගියොත් අපි අවස්ථාවත් අපිට ගිලිහෙන්න පුළුවන්. අපි අවස්ථාවක් ගිලිහෙන්න පුළුවන්. අනිත් එක බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉඳෙද්දි තියෙන අවස්ථාවට වඩා මේ අවස්ථාව අතිශයින්ම දුර්ලභයි. ඇයි හේතුව? බුදු කෙනෙක් පහළ වෙච්ච එකම රහත් පරපුරක් වැඩ ඉන්නවා. අඩු ගානේ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා අපන්නොත් තායි සමහරට එයාට අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව ගිලුණොත් ගිලුණාමයි. ආය අවස්ථාවක් සමහර විට ඉන්නේ මිනිස් ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වුණාම පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ දකින්නකොට ඒ වෙනකට අපි මොන මොන කර්ම රැස් කළාද මොන මොන දෘෂ්ටි වලට ඇවිල්ලාද මොන මොන මාර්ගයක ගිහිල්ලාද මොනවා වෙලාද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව හැටියට අපිට තියෙන්නේ මේ අවස්ථාවයි. සෝතාපන්න වුණොත් තියෙන එක වාසිය මොකද්ද? ඔව් අපිට බය වෙන්න මේ ධර්ම මාර්ගයේ හැසිරෙන අවස්ථාව අහිමි වෙයි කියන අනතුර නැහැ. නැත්තම් ඒ අනතුර ඕන තරම් තියෙනවා. ධර්ම මාර්ගයේ අහිමි හැසිරෙන තියෙන අවස්ථාව අහිමි වෙයි කියන අහිමි වෙන්නේ බැරි වෙලාවත් මේ සාමාන්‍ය බුද්ධ දේශනාවේ තියෙනවා පුතජන මිනිස්යාගේ මානසික ස්වභාවය මේ මානසික ස්වභාවය පුංචි පටුයි පුතඥන මිනිස්යාගේ මානසික ස්වභාවය පටු නිසා එයා බැරි වෙලාවත් මැරුණොත් එයාට නිරයන් යම්කිසි ඉඩකඩක් තියෙනවා එයා තිරිසන් ලෝකේ උපදින ඉඩකඩක් තියෙනවා එයාට ප්‍රේතයේ ලෝකේ යන්න එයාට ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ අනතුරු තමයි අපි සෑම දිනකටම බලපවත්වන ප්‍රධාන අනතුර. එතකොට මේකෙන් ගැලවෙන්න තියෙන එකම රැකවරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරිල්ල. එතකොට මේ තමන් තමන්ගේ අනතුර පුද්ගලිකව වටහා ගන්න ඕනේ. මේ ධර්මාර්ගය දිනු කරගන්න තියෙන්නේ එහෙමයි. දැන් මට මේ ධර්මාර්ගයේ දිනු කරගන්න පුළුවන් පුළුවන් කියලා කෑ ගහ මේක කරන්න පුළුවන් කමක් එහෙම පුළුවන් කමක් නැහැ. එහෙම නැතුව මට මේක බෑ බෑ කිය කිය අඬාඩා ඒත් බෑ. මේක බෑ පුළුවන් කතාව අතහැරලා අපිට තියෙන්නේ අපේ ශක්ති පමණින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමන් තුළින් තේරුම් අරගෙන තමන් හැකිතාක් දුරට කුසල් දියුණු කරගන්නයි අකුසල් ප්‍රහාණය කරන්නයි මහන්සි ගන්න එකයි මේක කරන්න තියෙන එච්චරයි කුසල් දිනු කිරීමයි අකුසල් ප්‍රහාණය කිරීමයි කියන එකට මහන්සි ගන්නයි තියෙන්නේ. මොකද අනාගත ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා බුද්ධ ශාසනයේ දියුණුවක්. අනාගත ලෝකයේ බුද්ධ ශාසනයේ දියුණුවක් නැහැ. අනාගත ලෝකයේ තියෙන මේ බුද්ධ ශාසනයේ දියුණුවක් නෙමෙයි. කෙලෙස් වල දියුණුවක්. කෙලෙස් තව විකෘති වීමක්. තව නොමග යෑමක්. තව අවුල් වීමක්. අනාගතයේ මිනිස්සයා අවුලෙන් අවුලටපත් වෙනවා මිසක් අවුල ලියා ගන්නේ නැහැ. අපේ බටහිර මිනිස්සුන්ත් එහෙමයි. අනාගතයේ මිනිස් භූත ලෝකෙත් එක්ක එකතු වෙයි. යාන්ත්‍ර මාන්ත්‍ර ගුරුකම් එක්ක එකතු වෙයි. කට ටිකම් කරේ කෙලවරක් නැතුව. හැබැයි මේ චතුරාර්ය සත්‍ය පැත්තට නම් යන්නේ නැහැ. මොකද මේ පැත්තට යන්න ඕන කරනවා ලෞකික සම්මාදිට්ඨිය. මොකක්ද ඕන කරන්නේ? ලෞකික සම්මාදිටිට ඕන කරන එක ලක්ෂණයක් තමයි මේ ඕපපාතික උත්පත්ති පිළිගන්නවා. කර්ම කර්ම විපාක පිළිගන්නවා. එතකොට මේ ජීවිතය අවබෝධ කරපු ශ්‍රමණය ශ්‍රමණ බ්‍රාහමණවරු ලෝකේ ඉන්නවා කියලා මේ පිළිගැනීම මත තමයි බුදු කෙනෙකුගේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නෙ. ඒ පිළිගැනීම නැත්තම් යාට හැමතිස්සෙම තියෙන්නේ කොහෙද තියෙන්නේ? පෙරේත ලෝක කොහෙද තියෙන්නේ? නිරේ කොහෙද තියෙන්නේ? අපායේ කොහෙද තියෙන්නේ? සක්‍රියගේ පුතා වයිමද කියලා අහනවා. ඒ මොකද පිළිගන්නේ? පිළිගන්නේ නැහැ. ඒ මෙලෝ පරලෝ පිළිගන්නේ නැති කෙනෙකුට කර්ම විපාක පිළිගන්නේ නැති කෙනෙකුට හැමතිස්සෙම තියෙනවා අනතුරක්. මොකක්ද අනතුර? නොමග යනවා. නොමගට වැටෙනවා. ඊළඟට හැමතිස්සෙම අනතුරක් තියෙනවා. එයා මේ සංසාරේට හවුවෙච්ච ගොදුරක් නිසා. එයාට යන්න බෑ. එහෙනම් මේකේ අපිට පුළුවන් කී කියන්නත් බෑ. බෑ කියන්නත් බෑ. අපි පුළුවන් බෑ කියන එක අතහැරලා අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තේරුම් ගන්න මහන්සි ගැනීමයි. බුද්ධ දේශනා තේරුම් ගන්න මහන්සි ගැනීමේදී අපි අපිට තියෙන ආරක්ෂාව මොකද්ද කියලා හොයාගන්න ඕනේ. අපිට තියෙන පළවෙනි ආරක්ෂාව තමයි අපි කුසල් ලකුසල් හඳුනා ගන්න හඳුනා ගන්න තියෙන පුළුවන්කම. මොකද්ද අපිට තියෙන පළවෙනි ආරක්ෂාව? කුසල් ලකුසල් හඳුනා ගන්න තියෙන පුළුවන්කම. එතකොට කුසල් අකුසල් හඳුනා ගත්තාම අපි කුසල් අකුසල් වෙන් කර ගන්න ඕනේ. එතකොට මේ දෙකම හිතේ තියෙනවනේ. අපේ කෙලෙස් වල කෙලෙස් වලට අයිති අකුසල්. සමහර අවස්ථාවලදී මේ අකුසල් අඩු වෙන අවස්ථාවල් අපේ හිතේ හට ගන්නවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා ඒ අකුස ඒ කුසල බලේ වැඩිපුර උපද්දවාගෙන අර අකුසල් ටික ටික ටික ටික අයින් කරගන්න. අපිට පුළුවන්කමක් තියෙනවා. ඒතරේ පුළුවන්කම තියෙන්නේ පුළුවන් පුළුවන් කිය කී සිටීම මත නෙමෙයි. ඒක තියෙන්නේ ඒ කාරණයට යා සිහියෙන් කල්පනාකාරීව යොමු වීමෙන්. සිහියෙන් කල්පනාකාරීව යොමු වීමෙන් ඒක තියෙන්නේ. අපි කියව මිනිස්සු මිනිස්සු දෙන්නෙකුට තියෙනවා කියලා ඉඩම් දෙකක්. ඉඩම් දෙකක් තියෙනවා. ඒක මිනිස්සෙක් කියනවා මම මේක දැන් මේ මයුක පාත්‍ය දාන්න යන්නේ. මම මේක දැන් මේ මේ මුකුණ යන හිටවන්න යන්නේ මම මේක දැන් ගොටුකොළ හිටවන්න යන්නේ මම මේක දැන් අල හිටවන්න යන්නේ කිය කිය ඉන්නවා අනිත් මිනිස්සයා මොකද කරන්නේ කුඹුර වල් වැදිලා එයාගේ කියවිල්ලක් නැහැ එයා ගත්ත උදැල්ල විවේක තීන තීන වෙලට අර වල් සුද්ධ කරනවා වල් සුද්ධ කරන අරය බලලා කින ආවා මේක සුද්ධ කරන මමත් මං හිතන් ඉන්න අරක වගා කරන්න අපෝ සුරුදියක් නේ මට ඕක ඊට ටික ටික හිටුණා අනිත් එක නම් කියවනවා. ඔබ හිතන්නේ මේ දෙන්නගෙන් අස්වැන්න දන්නේ කවුද? හිටෝපු එක්කෙනා මිසක් කියෝපු එක්කෙනා නෙමෙයි. මේ මාර්ගය තුල මට හරියට හම් වෙලා තියෙනවා හිටවන අය නෙවෙයි. කියවන අය. හැබැයි තාමත් කියවනවා. තාමත් කියවනවා මිසක් හිටවන්නේ නැහැ. මට හම් වෙලා තියෙනවා කීප දෙනෙක් ඒගොල්ලෝ හිතවනවා. හැබැයි හිතවන බව මමවත් දන්නේ ඒගොල්ලෝ හිතවනවා. කියවනෝනේ. ඒ කියවන අය කියවනවා විතරයි. කරන්න බෑ ඒක. ඒ නිසා මේ අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කාලයට වඩා මේ කාලේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව හොඳටම නැහැ. හොඳටම නැහැ. ඒ හොඳටම නැහැ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මේ සතරපායේ භය ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ඒ සතරපායේ භය නම් ඒක විසඳුම මොකද්ද? මේක බයයි බයයි කිය කිය හොල්මන් කතා කිය කියන එක නෙමෙයි. අපි ගත්තොත් අපිට එළි වෙනකම් පෙරේත ගැන කතා කරන්න පුළුවන් කියමු. එක එක්කෙනා දැන් මම මෙතනදී අහුවොත් එීම පෙරේත ගැන විස්තර කියන්නේ කියලා අනේ ස්වාමිනී අසවල් එක්කෙනාගේ මෙහෙම කියලා මෙතනින්ම කතන්දර ටික මතුවලා එයි. නමුත් අපිට ඒක විසඳුමද? නැහැ. පෙරේතය ගැන ඇහුවා කියලා ඒක විසඳුම නැහැ. අපි ඒක අහන්න ඕනේ අයකින් ආයක අහලා ආස්වාදය ලබන්න නෙවෙයි. එහෙනම් මේකේ අනතුරු වටහාගෙන මේකෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියන එකටයි. එතකොට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ නිරේ වැටෙන එකෙන් ගැලවෙන්න තියෙන්නේ പ്രേත ලෝකෙ උපදින එකෙන් ගැලවෙන්න තියෙන්නේ තිරිසන් අපායට යන එකෙන් ගැලවෙන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය කරා ඇවිල්ලා. ඒතකොට මෙතනට එන්න නම් අපි කුසල් ලකුසල් වෙන් කළා අඳුනා ගන්න ඕනේ. අඳුනාගෙන අකුසල් ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. අන්න ඒකට තමයි අපිට සිල්පද තියෙන්නේ. දැන් අපි නිකම්ම සිල් ගත්තා කියමු ඉස්සර අපි ওই නිකම් පානාදී අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා සිල් ගන්නවා. මට හොඳට මතකයි අපි පොඩි කාලේ ඉඳලම සිල් ගන්නවා. අපි ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ පටන් ගන්න ඉස්සර වෙලා සීල් ගන්නවා. ඊළඟට ඉස්කෝලේ ඉවර වෙනකොට අපි අර චත්තමානක ගාථා ඒව අපි විහිළුට කියන්නේ. විනෝදෙට කියන්නේ. ඇයි අපිට ඒ ගැන අර්ථ වශයෙන් අපි කවදාවත් ඒක ඉගෙනගෙන ඉගෙන අපි සිංහල තේරුම දන්නේ නැහැ. අපි ඔහි විනෝදෙට කී කී හිටියා. එතකොට අපි ඊට පස්සේ යම් කිසි දෙයක් පටන් ගන්නකොට වැඩක් පටන් ගන්නකොට ආයතනයක් පටන් ගන්නකොට අපි පංසිල් ගන්නවා. අපි හිතන්නේ මේක බෞද්ධ චාරිත්‍රයක් කියලා මිසක් මේකේ තියෙන්නේ සෝතාපට්ටි අංග කියලා දැනගෙන හිටියේ නෑ. ඔක ඉතින් සෝතාපට්ටි අංගනේ. අයි බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම සංඝයා සරණ යාම සහ පංචශීලයේ එතකොට මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනෙකු තුල පීඩන දේවල් ටික තමයි අපි කියෝ කියෝ ඉඳලා තියෙන්නේ. නමුත් අපි මහන්සි ගත්තේ නෑ මේව තේරුම් ගන්න. දැන් ධර්ම මාර්ගයට පැමුණාම වෙන්න මොකද්ද? කුසල් අකුසල් අඳුනාගත්තාම එයා හැමතිස්සෙම බය වෙන්න ඕනේ මොකේද? අකුසල් වලට බය වෙන්න ඕනේ. තමන් තුල අකුසල් හට ගැනීම ගැන බය වෙන්න ඕනේ. එහෙම නැතුව හා මම දැන් මම දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම දැන් තිසරණේ තියෙනවා. ඔහොම කියෝකේ ඉන්න ඇයට මේක කරන්න බෑ. අපි මේක කුසල් අකුසල් හඳුනාගෙන අපි බය වෙලා අකුසල් හටගත්තාම අපි ඒ ගැන අකමැති වෙන්න ඕනේ. අකමැති වෙලා ඉතින් අකමැති වෙන්න නම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? දැන් ඔන්න අකුසල හට ගන්නවා. හට ගන්නකොට අකුසල් ගැන බය වෙන්න නම් අකුසල් වලට අකමැති වෙන්න නම් අපිට මොකක්ද තිබිය යුත්තේ? අකුසල් ගැන අවබෝධයක්. දැන් එතකොට කුසල් ගැන වගේම අපිට තියෙන්න ඕනේ අවබෝධයක්. අපි අකුසල් වලට වැටුනේයි. ආස්වාදේ නිසා. අය අවබෝධයක් නැති නිසා මේකේ ආස්වාදේ ඇති වෙනකොට මේ අකුසල් වලට වැටෙනවා. හතර අකුසල් වලට වැටුණාට පස්සේ එයාගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා මිත්‍ය අංග. මොන අංගද? මිත්‍යා වැරදි අංග. මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටි තමයි පින්පව් මෙලොව පරලොව මේ කිසි දෙයක් එයා පිළිගන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කෙනාට තියෙන්නේ මිත්‍යා සංකල්ප. එයාට තියෙන්නේ කාම විතරයි. බුදුරජාණන් වහන්සේ මිත්‍යා සංකල්ප තුනක් පෙන්වනවා. මොනවද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. අතට මිත්‍යා සංකල්ප තුනක් තියෙනවා. කාම සංකල්පය. මොකද්ද කාම සංකල්පය කියන්නේ? මේ කාමාස්වාදේ විඳ විඳින්න එක තමයි හිතේ තියෙන්නේ. එහෙම නැත්නම් යාර තියෙන ද්වේෂය. ඉතින් මේ වගේ දේවල් ආවට පස්සේ ඔළුවට ඊට පස්සේ ඒව තමයි මේගොල්ලෝ ඒ කල්පනා කර කර ඉන්නේ. ඒතොර ඒක මේ සංසාරේ මිනිස්යා තුල තියෙනා වූ සාමාන්‍ය දෙයක්. සංසාරේ මිනිස්යාට ලැබෙන්නේ නැති දුර්ලභ දේ මොකද්ද? ආර්ය ස්ථාංගික මාර්ගය. ඒක බුදු කෙනෙක් පහළ වුණාම පවතිනවා බුදු ශාසනය අතුරුදහන් වෙනවා කියලා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයේ අතුරුදහන් වීම. ආර්ය ස්ථාංගික මාර්ගයේ අතුරුදහන් වුණාම බුද්ධ ශාසනය අතුරුදහන්. ආර්ය ස්ථාංගික මාර්ගයේ නැත්තම් සෝතාපන්න වෙන්න කවුරුත් නැහැ. සකදාගාමි වෙන්නේ නැහැ කවුරුවත්. අනාගාමි වෙන්නේ නැහැ කවුරුවත්. රහත් වෙන්නේ නැහැ. ඇයි ආර්ය ස්ථාංගික මාර්ගයට තමයි සෝත කියලා කියන්නේ. සෝත කියන්නේ මොකේද? ආර්ය ස්ථාංගික මාර්ගයේ සෝත කියන්නේ සැඩපහර. එතකොට සැඩ පහර කියලා කියන්නේ දැන් වන්න වේගෙන් ගලන වතුර පහර. වේගෙන් ගලන වතුර පහර කෙලින්ම ගලන්නේ මුහුද කරා. ඒ වතුර පහර ගලන්නේ කොහෙටද? මුහුද කරා වතුර පහර ගලන්නේ. ඒ වතුර මුහුද කරා ගලන වතුර පහරට නිසා සෝත කියනවා. ඒ වගේ ආර්ය ස්ථාංගික මාර්ගයේ කෙලින්ම තියෙන්නේ මොකටද? නිවනට. ඒ නිසා ආර්ය ස්ථාංගික මාර්ගයට සෝත කියනවා. එතකොට ආර්ය ස්ථාංගික මාර්ගයේ නැත්තම් සෝත නැහැ. ආර්ය ස්ථාංගික මාර්ගයේ තිබුණොත් ආර්ය ස්ථාංගික මාර්ගයේ කතා කළොත් ආර්ය ස්ථාංගික මාර්ගයේ බැස ගන්න අය බිහි වෙනවා. ආර්ය ආර්ය ස්ථාංගික මාර්ගයට බැස ගන්නවා කියන එකට කියන්නේ සෝත ආපන්න. සෝතාපන්න. එතකොට ආර්යස්ථාංගික මාර්ගයට බැස ආර්යස්ථාංගික මාර්ගයේ කතා කළොත් තමයි ආර්යස්ථාංගික මාර්ගයට බැස ගන්න අය. එතකොට ආර්යස්ථාංගික මාර්ගයේ කවුරුවත් කතා කරන්නේ ආර්ය බැස කවුරු කෙනෙක් ආර්යස්ථාංගික මාර්ගයේ බැසගත්තොත් තාපන්න වූ සමාජයෙන් බිහි වෙනවා ඊළඟ එක්කෙනා. අනාගාමී එක්කෙනා. ඊට පස්සේ ඒ සමාජයෙන් බිහි වෙනවා ඊළඟ එක්කෙනා. රහතන් වහන්සේ. එතකොට මේ ඒ ඔක්කොම තියෙන්නේ කුමක් තිබ්බොත්ද? ආර්ය ස්ථාංගික මාර්ගයේ තිබ්බොත්. එවනම් බුද්ධ ශාසනයේ තියෙන්නේ කුමක් මතද? ආර්ය ස්ථාංගික මාර්ගයේ මත. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා සොයාගත්තේ කොහොමද? ආර්ය ස්ථාංගික මාර්ගයමයි. අෂ්ටාංගික මාර්ගයමයි සොයාගත්තේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වීම මොකද්ද? බුද්ධ ශාසනය අතුරුදහන් වීම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර වශයෙන් සමාජයේ කතා කරන්නේ නැත්තම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික පළවෙනි මාර්ගාංගයේ කතා කරන්නේ නැත්තම් පළවෙනි මා සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකල්පෙත් නැහැ. සම්මා වාචාත් නැහැ. සම්මා කම්මන්තත් නැහැ. සම්මා ආජීවත් නැහැ. සම්මා වායාමත් නැහැ. සම්මා සතිත් නැහැ. සම්මා සමාධිත් නැහැ. එතකොට මිත්‍යාදිත්‍ති තියෙනවනම් මිත්‍යාදිත්‍ති තියෙනවනම් මිත්‍යා වාචා මිත්‍යා සංකල්ප තියෙනවා. මිත්‍යා වාචා තියෙනවා. මිත්‍යා කම්මන්ත තියෙනවා. මිත්‍යා ආජීව තියෙනවා. මිත්‍යා වායාම තියෙනවා. මිච්ඡා සති තියෙනවා. මිච්ඡා එහෙන එහෙම කට්ටියට තියෙන්නේ මිච්ඡා ඥාන. මිච්ඡා විමුක්තිය. ඒක තමයි දැන් ලෝකේ තියෙන්නේ. ඉතින් ඔබ හිතනවාද මේ මිත්‍යා මාර්ගයට බැසගත්තු ලෝකේ මේක කඩාගෙන බිඳගෙන යයි කියලා බුදු කෙනෙකුගේ ධර්මයෙන් තොරව? බෑ කරන්න. එහෙමනම් අනිවාර්යයෙන්ම සම්‍යක් මාර්ගයට යහපත් ආර්ය සත්‍ය කරා යන්න නම් චතුරාර්ය සත්‍යම සමාජය තුල කතා කරන්න ඕනි. බුද්ධ දේශනාව කතා කරන්න ඕනේ. අන්න එතකොට විතරයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ජීවමාන වෙන්නේ. එතකොට තමයි ශාසනය ජීවමාන වෙන්නේ. අන්නේ ජීවමාන බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චතුරාරි සත්‍ය ඇහෙනකොට ඔන්න සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණු සමාජයක සම්මා සංකල්ප ඇති වෙනවා. සම්මා වාචා ඇති වෙනවා. සම්මා කම්මන්ත ඇති වෙනවා. සම්මා ආජීව ඇති වෙනවා. එතකොට තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ඔක්කොම ඇති වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව මේක කරන්න ගියොත් ඒක අසාර්ථක වෙනවා. ඒක දෘෂ්ටිය බවටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨියෙන් තොරව තියෙන හැමතිස්සෙම මොකද්ද? මිත්‍යා දෘෂ්ටිනේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක තියෙනවා ditthi upadana. ඒ සම්මා දිට්ඨියට එනකොට කෙනෙක් සෝතාපන්න වුණොත් කෙනෙක් සම්මා දිට්ඨියට එනකොට යා සංයෝජන තුනකින් නිදහස් වෙනවානේ. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස. එතකොට මේකෙන් යා ditthi upadanයෙන් බේරෙනවානේ. ditthi upadanයෙන් බේරුණා නම් ඊට පස්සේ අර දෘෂ්ටියක් නෙමෙයි තියෙන්නේ. යා හේතුඵල විමසනවා. එතකොට අතනදි වෙන්නේ එක එක දෘෂ්ටිවල වැස ගන්නවා. ඉතින් මේ නිසා ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුමක් මුල් කරගෙන තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කරගෙනයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙනයි තියෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය මුල් කරගෙන තියෙනවනම් ප්‍රඥාව මුල් කරගෙනයි තියෙන්නේ. සම්මා දිට්ඨියයි තියෙන්නේ ප්‍රඥා ස්කන්ධයට නේ. ඒතර සම්මාදිට්ඨිය බැහැර කළා නෑ නෑ මේක සීල සමාධි ප්‍රඥා නිසා සීල ඉස්සරහට ගන්න ඕන කියලා ආවොත් සම්මාදිට්ඨිය පස්සට විසි වුණොත් එතන ඉඳලා ඊට පස්සේ යාට ආයමත් අවස්ථාවක් නැතු යනවා යා යා දෘෂ්ටිගතික වෙනවා මිසක් එයාට ගැලවෙන්න හම්බ වෙන්නේ ඉතින් මේ නිසා පින්වත්නි අපි හරියට තේරුම් ගන්න ඕනේ අපි මේ මූණ දීලා තියෙන අවස්ථාව ගැන. ඒ කියන්නේ අපිට මේ ලැබිච්ච මේ ජීවිතේදී අපි මහන්සි එක එක්කෙනා පෞද්ගලිකව තම තමන්ගේ ප්‍රශ්නේ විසඳා ගැනීමේ වගකීම තම තමන් බාර ගන්න ඕනේ. දැන් මගේ තීරණ නම් සසර ගමන පිළිබඳ අ르බුදයක්. ඒතර මේ අ르බුදේ කවුද බාර ගන්න ඕනේ? මම බාර ගන්න ඕනේ. ඔබේ තීරණ නම් යම්කිසි සසර ගමන පිළිබඳ අ르බුදයක් ඔබ බාර ගන්න ඕනේ. ඒතර සතර අපාය පිළිබඳ තමන්ගේ ප්‍රශ්නයක් හැටියට මේක සලකන්න ඕනේ. අනුන්ගේ ප්‍රශ්නයක් හැටියට සැලකුවොත් මේක විසඳන්න බෑ. අනුන්ගේ ප්‍රශ්නයක් හැටියට සැලකුවොත් හරියට අපිට වෙන්නේ එතකොට අර ජම්බුකාජීවට දාන දීපු මිනිසුන්ට වෙච්ච දේ. ඇයි ජම්බුකාජීව කවුද? මෙයා මේ කර්ම විපාකයක් විඳිනවද? මෙයා මොකද්ද මේ වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. එයා කියන දේ තමයි ආ මිනිස්සු කටින් කට කියාගෙන ගියා මහානුභාව සම්පන්න කෙනෙක්. කකුල් දෙකම පොළවේ තිබ්බොත් විනාශයි කිව්වා. භූමිකම්පය තියෙනවා කිව්වා සුනාමිය තියෙනවා කිව්වා. ඊළඟට මිනිස්සු කතා වුණා එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ උත්මයාට දාන චුට්ටක් දී ගන්න. දාන තත්ත්‍යති මට. අන්න දැක්කනේ මිනිසුන්ට වෙන දේවල්. ධර්මයේ කරා යන පුද්ගලයා කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. මට තමන්ගේ අනතුරු තමන් දකින්න ඕනේ. ධර්මේ කර යනවා කියන්නේ ඒකයි. තමන්ගේ අනතුරු තමන් දකින්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ සත්‍යය සතර අපායට විරුද්ධව ඉන්නේ. එහෙනම් මේ සත්‍ය සතර පාට විරුද්ධ වෙන්නේ කුමක් අවබෝධ නොවීම නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විරුද්ධ වෙන්නේ. ආර්ය ස්ථාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇතිවීමෙන් තමයි ඊතුරු මාර්ගන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. එතකොට ඒ ආකාරයට එයා ඇති කරගත්තොත් තමයි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමහරට යා මේ සම්මාදිට්ඨිය තියෙන ඔක්කොම අංග ටික මේ ජීවිතය ඇති කරගන්න පුළුවන් වෙන්නේ නෑ. නමුත් යා සම්මා දිට්ඨිය ඇති වෙච්ච නිසා ඒ මාර්ගයට බැසගත්තු නිසා යා පස්සට යන්නේ ඇයි සම්මා ආර්ය ස්ථාංගික මාර්ගය මොකක්ද? සැඩපහර. ෂඩපහරට වැටුණාද? එයා එයා හරි වේගෙන් හරි මුහුද කරා යනවා. ඒ වගේ ආර්ය ස්ථාංගික මාර්ගය තුල කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගත්තද එයා හිමින් හරි ප්‍රමාද වෙවි හරි ඉතුරු මාර්ගාංග ටික යාගේ ජීවිතය තුල සමහරට යා මේ ජීවිතේ නෙමෙයි ඒක ඇති කරගන්න ඊළඟ ජීවිතේ. හැබැයි මේ ජීවිතය තුල ආරක්ෂාව හදාගෙන ඉවරයි. අපි ගත්තොත් කෙනෙක් සෝතාපන්න වුණා. සම්මාදිට්ඨිය ඇති වුණා. දැන් යා හොඳට කරුණු කාරණා දන්නවා. දැන් ඊට පස්සේ යා ඔන්න චිත පිහිටුවා ගන්නවා. ඉන් අතර ඉපදුනා. දැන් කම්ම නිකම් මේ පිනක් නිසා නෙමෙයි. එහෙනම් සම්මාදිට්ඨිය යුක්තවයි. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් අපි ගම්මු නිකම් මේ දිවිවරු ගැන නිකම් අපි කල්පනා කරලා බලමු. දැන් ඔබ දන්නවා මිනිස්සු මිනිස්සු තුල ඉරිසියාව හටගන්නේ නැද්ද? දෙවියන් තුල ඉරිසියාව හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒ සමහර ආයතනයක් ගමු ආයතනයක ඔන්න ප්‍රධානියෙක් කියනවා. ඊළඟට දක්ෂ කෙනෙක් කියනවා වැඩට. අර ප්‍රධානිය හිතනවා මේ දක්ෂ කෙනා මෙතන හිටියොත් ඉක්මනට මේ ප්‍රධානිය කැපිලා ආරයට තනක් එයි කියලා. එතකොට හරියට බයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට එයා මෙයාට මොකද කරන්නේ? ඈ සලකනවද නැත්නම් එයාට කැවිලි දානවද? කැවිලි දානව නෙවෙයි. මේ මේක කරනවා දෙවිවරුත් අවබෝධ නැත්නම් මිනිසුන්ට. ඒකම දෙවිවරු බය වෙන්න පුළුවන්. හා දැන් මේ මිනිස්සු පිංගක් රැස් කරගත්තොත් එහෙම අපි ඉක්මයයි. දැන් සාමාන්‍ය බලමු මේක දැන් සක්‍ර දෙවියෝ ඔබට මතකද අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට අර රවට්ටල දානයක් දුන්නානේ. අතන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අර නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7ක් භාවනානුයෝගී වෙඳලා පින්දපාති වඩින්න ලෑස්ති වුණා. එතකොට මේ දෙවිවරු ඇවිල්ලා මොකද කළේ? දෙවි දේවතාවරු ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි අපේ දාණය පිළිගන්න. එතකොට මහා කස්සප මහ රහතන් වහන්සේ කොහේ? ඔහෙලා මොකද මේ? ඔහෙලට මොකටද පින්? ඔහෙලා දැන් ඉන්නේ දිවි ලෝකෙනේ. ඔයාලට සැප තියෙනවනේ. මම මේ යන්නේ මේ අහිංසක මිනිහෙකුට පින්ඩස් කරලා පින්ඩස් කරලා දෙන්නේ අර දෙවිවරු ටික අඬාගෙන ගියා. සක්‍ර දෙවිව ඇහුවා මොකද මේ ඔහෙලා අඬන්නේ? අනේ දේවයන් වහන්සේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ සතියක් ඉන්ද්‍රෝල් සමාපත්තියේ සමවැදිලා උන්වහන්සේ දැන් මේ උන්වහන්සේ පින්ඳ පාති වඩිනවා අපිට මේ දානෙ පොඩ්ඩක් දී ගන්න මේ උත්සාහකොලේ අපි එලෝ ගත්තා. එතකොට සක්‍රදේවී කල්පනා කළා ඈ උන්නා සතියක් නිරුසම් සමද නිරෝධ සමාපatti සමගල හිටිය. එහෙනම් මන් දී ගන්න ඕනේ දානෙ. සක්‍රදේවියන්ගේ නෝනා විසව කවුද යා සුජා අසුර දේවගණක් එතකොට මේ සුජා කියන අර සුජම්පති කියලාත් කියනවා. සුජම්පති කියන සක්‍රයාට. ඒතර සුජා කියන දෙවගණත් එක්ක මොකද කළේ මේ දෙන්න කල්පනා කළා දැන් අපි කොහොම හරි එහෙනම් අපි ගම්මු මේ පින. දැකද මේ පින් කරගන්න ඒගොල්ලෝ කල්පනා කරන විදිය. අපි ගම්මු මේ පින කියලා කල්පනා කළා. හිතුවා එහෙනම් අපිට මේ දෙවිවරුන්ගේ වෙස්යෙන් ගියොත් මේ දානි දී ගන්න හම්බ වෙන්නේ නැහැ. කියලා දැන් චක්‍රදේවිය මේ කවුද මේ? මහා කස්සප මහරහතන් වහන්සේ පින්ඳ පාත වඩනකට ඔන්න පේනවා පැලක්. අසරණ මිනිසෙක් ඉන්නෝ යන්තම් ඔය කඩමාළු රිද්දක් ඇඳගෙන ඇටසැකිල්ලක් වගේ මිනිසෙක් ඉන්නෝ. ආච්චියා කෙනේ මේ නූල්ල තෝත. ඊට පස්සෙනකට යාන්තම් ආච්චි කෙනෙක් ඉන්නවා. කොණ්ඩේ ගිහිල්ලා මේ කබල් ඇඳුමක් ඇඳගෙන විරි සම්බරනවා. ඊට මේ අතට මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා මම මේ තැනට යන්න ඕනේ කියලා ගියා. ගියාම අර අර සීය දුවගෙන ඇවිල්ලා මහා කස්සප මහරහතන් වහන්සේට වන්දලා කිව්වා අනේ අපි දැක ගන්න ලැබීම අපේ ස්වාමීන් වහන්සේ කොච්චර ලොකු දෙයක්ද. අපිට දාන ටිකක් පූජා කරගන්න අද නම් අවස්ථාවක් ලැබෙයි වගේ. කෑ ගහලා වහාමිනේ මුකුත් තියනද උයාපුවා. තියනවා කිව්වා. එහෙනම් ස්වාමිනී මට පාත්‍රය දෙන්න කියලා අරගෙන ගියා. ගිහිල්ලා දිව්‍ය ඕජස් වලින් පාත්‍රය පිරෙව්වා. පුරෝලා ගෙනල්ලා පූජා කරනකොට මුළු රජගහ නුවරම සුවඳ ගහන්න ගත්තා. පාත්‍රය අතර අරගෙන මහකස්ස මහරහතන් වහන්සේ කල්පනා කළා ආ මේ මොකද? මේක වෙන්න බැරි දෙයක් නේ. මහකස්ස මහරහතන් වහන්සේ ඔය ඇත කියන්නේ ඔයලා කවුද කියලා ඇහුවා. දැන් ඔන්න ඇත කියන්න උනා. දිවි වේශයන්කව ස්වාමිනී මම සක්‍ර දෙවියෝ මේ ඉන්නේ මගේ සුජා. එතකොට හරි නරකයි කිව්වා ඔහෙල කරපු වැඩේ. මම මේ දුප්පත් මිනිස්සුයෙකුට මේ පින අයිති කරලා දෙන්න මේ උත්සාහ අනේ ස්වාමිනී මමත් දුප්පත් කිව්වා. ඔහේ දුප්පත් ඔහේ සක්‍රියන්නේ කිව්වා. එතකොට කිව්වා නෑ ස්වාමිනී මම මේ සක්‍ර සම්පත් විදින්නේ අබුද්ධෝත්පාද කාලේ කරපු පින්. නමුත් මම ඉස්සරහා මේ දිනපතා පහළ වෙනවා කිව්ව දෙවිවරු හරි ආනුභාව සම්පන්නයි ලස්සනයි රූපේ තියෙනවා සැප තියෙනවා ඒ ඔක්කොම මේ ගෞතම සාසනය පින් කරගන්න අය. ඉතින් මමත් මේ පින් කරගන්න එක මේක කරන්නේ. එහෙනම් එතකොට ඒගොල්ලන් පින කරන්න කල්පනා කරේ මොකද? අර දෙවිවරුන්ගේ තියෙන සැප දිහා බලලා හිතුවා එහෙනම් මමත් පින් කරගන්න ඕනේ කියලා. එතකොට සක්‍රදෙවියෝ ධර්මය ආબોධ කළන්නේ සෝදාපන්න වෙච්ච කෙනෙක් නේ. එතන අපි තේරුම් ගන්න ඕනේ නම් අනතුරු කියන එක මේ පින්දහම් කිරීමේදී නුවණ පාවිච්චි නොකොලොත් පින්දහම් කරගන්න තියෙන අවස්ථාවල් අපිට ගිලිහෙන්න ඕන තරම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. දැන් manuss ලෝකේ තුල දැන් දැන් මම දැකලා තියෙන සමහර අවස්ථාවලදී Tamante පිනක් කරගන්න අවස්ථාවක් නැත්තම් සමහර මිනිස්සු ඉන්නවා ඒ අවස්ථාව අනුන්ට දෙන්නේ නැහැ. අනුන්ට දෙන්නේ නැහැ. මට ඒ වගේ එකක් වුණා. මම ඔය එක්තරා ප්‍රදේශයක ගියා මේ දහංගර සටහනක් කරන එක සංවිධානය කළ මහත්තේ. එතකොට මේ ආරණ්‍යයක ප්‍රධාන දායක පින්වත් සභාපති කෙනෙක්. එයාට ඕන වුණා මේ සමාජයට පෙන්වන්නේ මමත් එක්ක ගොඩාක් කිට්ටුවෙන් එයා ඉන්නවා කියලා. පියා ඒකට යා ලොකු ලොකු ප්‍රභූ පිරිසකට ආරාධනා කළා. යාගේ ගෙදර මට දාන්න ලෑස්ති කළා. මම ওই විකාර වලට කැමති නෑනේ. ඊට පස්සේ මම මොකක්වත් දන්නේ නෑ දැන්. දැන් මට කිව්වන් පස්සේ මම කිව්වා නෑ නෑ මං එන්නේ නෑ කිව්වා. දැන් දැන් මම ඔන්න පිටත් වුණා ආද. අද පිටත් වුණා දැන් හෙට වැඩසටහන තියෙනවා. උදේ මට කතා කරලා කෝ ඒක සංවිධානය කරපු මහත්තයා මම ගොනේ නෑ මම කැමති නෑ විකාර වලට මං ආයෙ වැඩසටහන කරලා යන්නේ මම ඒක කරලා යනවා කිව්වා. එතන මම එහෙම කිව්වන් පස්සේ එයා හිතුවා අර සංවිධානය කරපු එක්කෙනා මොනව හරි කියලා තමයි මේක නැවැත්තුවේ. දැන් මොකද එයාට ඕනකම තියෙන්නේ වැඩසටහනට උදව් කළා පිංග්‍රස් කරගන්න නෙවෙයිනේ. එයාට ඕනකම තියෙන්නේ හා දැන් මමත් සම්බන්ධයි දැන් මෙන්න ලොකු ලොකු යගින්නලා නිකන් අමුතු ෂෝ එකක්. එතකොට දැන් මම දන්නේ නැහැ මේක. මම මම මං එන්නේ වැඩසටහන කරන්නයි මං වැඩසටහන කරලා මම යනවා. එයා හිතුවා අරක එයා මොකද කළේ ඔක්කොම දානේ බාරගත්තට කෝල් කරලා කිව්වා දානේ ගේන්න එපා වැඩසටහන කැන්සල්. මේ ආරණ්‍යක සභාපති කෙනෙක්. ඊට පස්සේ දැන් මම මොකුත් දන්නේ නම ඉතින් වැඩසටහන පටන් ගත්ත මේ වගේ කරගෙන ගියා. දැන් 11 වුණා දානේ නැහැ. වැඩසටහනට ආපු අයට මිනිස්සුන්ට දානේ නැහැ. සීල වැඩසටහනක්. මං හිතන්නේ 4500 සෙනග. ඊට පස්සේ මේ අනේ අර සංවිධාන කරු මහත්තයා විශාල ණයක් අරගෙන දුවලා ගිහිල්ලා ඒ පළාතෙම හෝටල් ගාන ගිහිල්ලා කෑම ටික එකතු කරගෙන ඇවිල්ලා කොහොම හරි පින රැස් කරගත්තේ එයා. පාණ්‍යාට කිව්වා දුර්ලභ පිනක් රැස් කළා. මට කරන්න දෙයක් නැහැ. අර ආරණ්‍ය සභාපතිතුමා කොහේ යයිද කියලා මම දන්නේ නැහැ කිව්වා. දැන් යා නිවැරදි වුණොත් හරි බේරෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ එතකොට ආරණ්‍යක සභාපති කෙනෙක් වුණත් වැඩක් නැහැ. මොකද්ද කුසල්? මොකද්ද අකුසල්? කියන එක Taman හඳුනන්නේ නැත්තම්. Tamanට ඒක තේරෙන්නේ නැත්තම්. Taman ඒක දන්නේ නැත්තම්. එතකොට ඒවෙන් තමයි මම තේරුම් ගත්තේ මේ සමිති සමාගම් කියන ඒවා සාමාන්‍ය සම්මුතියට තිබ්බම ඇති ඒවැ වෙන කිසිම අර්ථයක් නැහැ කියලා. එතකොට මේ මේක පින අපි අඳුන ගන්න ඕනේ මොකද්ද? පින් කරගන්නේ කොහොමද? මොනවද පින්? මොනවද අකුසල්? එතකොට අකුසල් පැත්තේ මම කිය කී හිටිය කලින් මොකද්ද මේ අකුසල් වල අපි තේරුම් ගන්න ඕනේ ආදීනව. ආදීනව. අකුසල් වල ආදීනව තමයි මොකද්ද? මෙලෝ යා පිරිනව. අකුසල් නිසා. මෙලෝ පිරීමෙන් එයා නවතින්නේ නැහැ. ඊට පස්සේ පරලෝ පිරිනවා. සමහර අවස්ථාවල් තියෙනවා මෙලෝ පිරියෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාගේ සමහර පින පළදිදී තියෙන වෙලාවක් නම් මෙලෝ පිරියෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මිනිස්සු කියනවා මියා අච්චර පව කරන ඔය ඉන්නේ අපූර්වට. ඔය ඉන්නේ මොකක්ද වෙලා නැහැ කියනවා. මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා යට මොකක්ද වෙනකන්. ඒකත් හොඳ නැහැනේ. එතකොට මිනිස්සු බලාගෙන ඉන්නවා මොකක්ද වෙලා නැහැ නේ කියලා. නෑ වෙලාවට වෙනවා ඒවා. බුදු දේශනාවේ තියෙන්නේ කොහොමද? නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති. මේ කිරි මිදෙනවා වගේ කිරි වලට මුහුම් පොඩ්ඩක් දැම්මම පාට ගාලා මිදෙන්න ගන්නවා. ඒ වගේ මිදෙන්නේ නැහැ කියනවා. දහන්තම් බාල මන්වේති භස්මච්ඡන්නව පාවකේ. අලුයට තියෙන ගින්න වගේ කියනවා. මේ අකුසලී තැම්පත් වෙන්නේ. ඊට පස්සේ වෙලාවට යාට විපාක ඒ ගාථාව දේශනා කළේ අර සර්පයාගේ කතාවේදී. අර පෙරේතයා වෙලා හිටියේ. ඒකෙදි තමයි අර ඇයි ගොවියා ඊට පස්සේ හොඳට ගොවිතැන කරගෙන ගියානේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට මේ ගාථාව දේශනා කළේ නහි පාපං කතං කම්බං සජ්ජු කීරං වමොච්චති. දහන්තම් බාල මන්වේති භස්මච්ඡන්නෝ පාවකෝ. එතකොට බලන්න මේ කිරිමිදින වගේ එකපාරට මේක විපාක දෙන්නේ නැහැ. ඒක පස්සෙන් එනවා. එහෙනම් අපි අඳුන ගන්න ඕනේ අකුසලයේ තියෙන ආදීනවය. ඒ ආදීනව අඳුනගෙන තමන් තමන්ගේ තමන් තුල හටගන්න දේවල් තීරු ගන්න ඕනේ. එතන තමන්ට අකුසල හටගත්තොත් ඉස්සලාම තමන් කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? අකුසල් ගැන. තමන් කලකිරෙන්න ඕනේ අකුසල් ගැන. තමන්ට අකුසල චේතනාවල් එනවනම් තම හොඳට 100න් ඉඳලා මේ තමන්ගේ මේ චේතනාව තමන්ට හිතසුව පිණිස පවතින්නේ මේක අයහපත පිණිස පවතින්නේ කියලා තමන් ඒව අඳුන ගන්න ඕනේ. අඳුන ගන්න ඕනේ. අඳුන ගත්තොත් තමයි තමන්ට ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක ප්‍රහාණය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ ඒකේ අපි ගොදුරක් වෙනවා. නැත්තම් අපිට අකුසල් හටගත්තොත් මොකද වෙන්නේ? අකුසලයේ ගොදුරක් වෙලා ඊට පස්සේ අකුසලයටම අදාළ දෙයක් අපිට සිද්ධ වෙලා ඊට පස්සේ ඉතුරු වෙනවා පසුතැවිල්ලක්. එහෙම වෙන්න බැරිද? ඒ වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ අපි අකුසල් දුරු කරන්නට නිරන්තර වෑයමක යෙදලා ඉන්න ඕනේ. පුළුවන් බෑ කියන කතාව අතහැරලා දාලා. නිරන්තර වෑයමක අපි යෙදලා ඉන්න ඕනේ. ඊළඟට ඒ අකුසල් දුරු කරන්න වෑයම් කරද්දී අප තුළ වැඩෙනවා දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි කුසල්. අකුසල් දුරු කරන්න වෑයම් කරද්දී අපි සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. වීරිය දියුණු කරගන්න පුරුදු වෙනවා. එතකොට ජීවිතේ අපිට නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. කොහොමද මේක වෙන්නේ කියලා විමසන්න පටන් ගන්නවා. එතකොට එයා තමන්ගේ ජීවිතය ගැන නිතර සොයසොයා විමස විමස ඉන්න කෙනෙක්. එතන මේ මෙතනට යා එන්නේ සම්මා දිට්ඨිය නිසායි. කොහොමද සම්මා දිට්ඨිය නිසා වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ දුක ගැන විස්තර කරද්දී ඉපදීම, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දුම්නස් මේ ඔක්කොම අයිති දුකට කියනවනේ. උන්වහන්සේ විස්තර කරලා දෙනවා. එතන දුකට අයිති තියෙන දේ දැන් දුකට අයිති දේවලුයි දුක හදන දේවලුයි ඔක්කොමත් එක දැන් අපි මිශ්‍ර වෙලා ඉන්නේ. නේද? දැන් අපි සියලු දෙනාම මික්ෂර් එකක් වගේ. ඇයි දුකත් එක්ක මිශ්‍ර වෙලා, දුකේ හේතුත් එක්ක මිශ්‍ර වෙලා, දුක හදන දේවල් එක්ක මිශ්‍ර. දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ ඉන්නේ. අවුලත් එක්ක. එතකොට දැන් මේ අපි ඉස්සල කරන්න ඕනේ මේ එකතු වෙච්ච දේ මොනවද කියලා වෙන් කර කර වෙන් කර කර බැලිල්ල. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ දුකේ හේතු හැටියට මොකද්ද? ත්‍රිවිධ තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කොහොමද මේකෙන් දුකක් හැදෙන්නේ? දැන් තණ්හාවක් තිබුණොත් එතන තමයි තියෙන්නේ උපාදාන. උපාදාන තිබුණොත් එතන තමයි තියෙන්නේ භවය. භවයේ තිබුණොත් එතන තමයි තියෙන්නේ ජාති ජරා මරණ. ජාති කියන්නේ දුක. එතකොට ඒ දුක කරා යන දෙයක් හැමතිස්සෙම Taman තුල සකස් වෙවි තියෙනවා නම් අපිට මේ අපිට එකපාරට එක ප්‍රහාණය කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මෙහෙම දෙයක් මෙතන තියෙනවා කියන ඒ අවබෝධය තමයි සම්මා දිට්ඨිය වඩපත් වෙන්නේ. මොකද ඊට පස්සේ අපිට පුළුවන් එහෙනම් මේ තණ්හාව සකස් වෙන්නේ නැත්තම් උපාදාන හැදෙන්න විදියක් නැහැ. උපාදාන නැත්තම් භවයක් හැදෙන්න විදියක් නැහැ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. එහෙනම් අපි නිදහස් වෙනවානේ. මේ මේ වටහා ගැනීම දාර්ශනික එකක්. මේක වට මේ වටහා ගැනීම මේ බුද්ධිමත් එකක්. එතකොට මේ වටහා ගැනීමලත් එක්ක තමයි යා පෙළඹෙන්නේ. එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද? මේ අකුසල් දුරු කරන්න ඕනේ. කුසල් වඩන්න ඕනේ. මේ මේ දැන් මනසේ සකස් වෙන රටාව තේරුම් අරගෙන ඒ රටාවට මං ඉඩ නොදී ඉන්න ඕනේ කියලා. ඒතර තමයි ආ දසමෙන් දසම හරි මේක තේරුම් ගන්න කල්පනා කරන්නේ. ඒකනේ මම ඔබට සමහර අවස්ථාවල මම කියන අපිට බොරු ගෝණියක් තියෙනට වඩා වටිනවා සත්‍ය දසමයක්. ඇයි අර ගෝණියම බොරුනේ. ඒතර ඒක කිසිම පළක් අපිට නෑ. නමුත් අපිට සත්‍ය තිබුණ දසමයක් ඒකේ ඵලයේ තියෙනවා. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ අපිට මේ මේකේ හේතුඵල ධමයක් තියෙනවා. මේක වෙනස් කරන්නේ මේ හේතු නැතිවීමෙන් ඵලය වෙනස් වෙන ස්වභාවයක් මේකේ තියෙන්නේ. හේතුවක් හට ගැනීමෙන් ඵලය උපද්දවන ස්වභාවයක් තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ අපි හැමතිස්සෙම කල්පනාකාරී වෙනවා හේතු හොයන්න. මොකටද අපි කල්පනාකාරී වෙන්නේ එතකොට? හේතු හොයන්න. ඒතර අපිට අර්බුදයක් තියෙනවා නම් ඒක අපිට කෙලෙස් හැදෙනවා නම් එනවා නම් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් අපි හේතු හොයන්න කල්පනා කරනවා. හේතු හොයන්න කල්පනා කරලා ඒ වෙනුවෙන් බෙහෙතනකට තමයි එයා හේතු ටික සොයාගන්නේ. ඒ සොයාගත්තොත් යාර පුළුවන් ඒක ප්‍රහාණය කරන්න. දැන් අපි ගමු කෙනෙකුට තියෙනවා කෙනෙකුට අපි කිව්ව මුණ ගන්නවා. දැන් උණ ගන්නවයි බඩේ ලියනවයි කියමු. අන උණ ගන්නවා බඩේ ලියනවා. මේක හේතුවද ඵලයක්ද? ඵලයක්. දැන් මෙයා උණ ගන්නකට බඩගිලි ගන්නකට එයා කෑක ගහ ඉඳලා හරි යනවාද මේක හේතු හොයන්න ඕනේ නේද? සමහරට හේතු හොයනකට මේක අජීර්ණයක්. දැන් යා මොකද කරන්න ඕනේ? අජීර්ණයට බෙහෙත් දෙන්න ඕනේ. දුන්නම් උණ බහිනවා බඩිරේම නවතිනවා. ඉතින් මේ වගේ අපේ ජීවිතේ අපි හේතු හොයන්න කල්පනා කරොත් අපේ අකුසල් හට ගැනීම පිළිබඳව එතකොට අපි මේ අකුසල් දුරු කරන්නේ මහන්සි ගන්නවා. වෙයි මහන්සි ගනිල්ලේදී අකුසල් දුරු වෙන්නේ නැති වුනහම ඕන්න අනේ මට මේක කරගන්න බැරියෝ කියනවා. එතකොට බැරියෝ කී කෑක ගහ හිටියට මේක අකුසල් දුරු වෙන්නේ නැහැ. මම කිව්වේ ඒක අපි මේ බැරි කියන කතාවලත් අතහැරලා දාලා අපි විමසන්න ඕනේ. අපි හැමතිස්සෙම තැන දෙන්න ඕනේ ප්‍රඥාවට. ප්‍රඥාවට තැන දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තන දෙන්න කිව්වොත් ප්‍රධානත්වයකට එහෙම නැත්නම් වෙන දෙයකට එහෙම නැත්නම් අපි පුංචි පුංචි හිතේ ඇති වෙන දේවල් වලට අපිට මේ ධර්ම මාර්ගයක් අපිට කියන මේ මනුස්ස ජීවිතය තුළ මේ අපි මනුස්ස ජීවිතය අතහැරලා යනකොට අපිට ගන්න දෙයක් නැති වෙනවා. ඉතුරු වෙච්ච දෙයක් නැති වෙනවා. අර ආනන්ද සිටුවරයට වෙච්ච දේ වෙන්නේ. ආනන්ද කියලා සිටුවරෙක් හිටියා බුද්ධ කාලේ. ඒ සිටුවරයා ඒ සිටුරයට තිබුණා මහන්සියෙන් ඉතින් හම්බ කළා කෝටි 40ක් හොයාගත්තා. තියා හැමදාම යාට පුතෙක් ඉන්නවා මූලසිරි කියලා. මූලසිරි කියන පුතායි ඥාති ඔක්කොම ගෙන්නලා කියනවා අහගනින් කියන මං හම්බ කරපු විදිය. අහගනින් කියනවා. අහගනින් කියලා කියනවා මෙහෙමයි කියනවා බලාපන් කියනවා වේ අධිහා. වේය වගේ කියන මං හම්බ කළේ. බලාපන් කිව්වා මීමැස්ස දියා. මීමැස්ස දියා බලලා කිව්වා මං හම්බ කළේ. ඒ නිසා ওই විදිහට හම්බ කරපන් කියන කොච්චර ධනයක් මතක තියාගන්න කියනවා ඒක රුපියලක් වේදම් කළත් ඒක ආදායමක් නෙමෙයි වේදම. කියලා ඒකට ගාතාවක් කියා හදලා මේක පාඩම් කරනවා මේ ළමයින්ට. කියලා කියනවා මේ 40 කෝටියක ධනේ ධනයක් හැටියට නම් උඹලා හිතන්න එපා. දැන් කොහොම කීකේ දැන් මෙයා හොඳට හාම්බ කළා. මෙයා මැරුණා. මැරුණට පස්සේ ඒ ඊළඟ සිටු තනතුරු ලැබුණා පුතාට. මෙයා ගිහලා උපන්න ඒ ඒ පැත්තේ වීදියේක තියෙන චණ්ඩාල කුලේ වැසිකිලි හොදන පවුලක. ඉපදිලා දැන් ඉපදිච්ච දවසේ ඉඳලා මේ පලා පවුල් 1000ක් හිටියා. පවුල් 1000ටම කණ්ඩ නැහැ. ඊට පස්සේ නායකයෙක් කිව්වා අපි මේක දෙකට බෙදමු. මොකක්ද මේ හොයාගන්න බෑ. 500 500 බෙදුවා. එතකොට මේ දැන් අර මෙයා මව කුසට ගිහිලා ඉන්නේ. ඒ පවුලට දැන් නෑ. ඒ ඒ 500 අය 100ට 100ට බෙදුවා. අන්තිමට හොයාගත්තා මේ බබෙක් හම් වෙන අම්මා කෙනෙක් ඉන්න. එයාගේ මේ ප්‍රශ්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කළා ඒකාන්තෙම කාලකන්ණියෙක් ඉන්නවා නුඹේ බඩේ. බේර ගන්න තියෙන එකම විදිය නුඹව අපි මේ රැහෙන් පන්නනවා. එදා හිඟා කරනවා දැන් හිඟමනුත් නැහැ. ඔන්න ඉපදුනා ළමයෙක් ඉපදුනා. උණු හපුලුවක් පැටියාට කියන්නේ කොහොමද කියන්නේ පැටිය? අනේ මගේ මැනික මැනික. ඒ වගේ මෙයාටත් මැනික වගේ ළමෙක් පන්න කොරි. ඇස් වපරේ. එතකොට නහයකට තියෙන එක එක තැන්වල දැක්කහම පේන්නේ නිකන් පිරිතෙක් වගේ, පිසාචෙක් වගේ. අම්මේ අම්මා හරි ආදරෙන් මෙයාව හැදුවා. හදලා හිට ජීවත් වෙන්න පුළුවන් වෙනකට පොල් කටක් අතර දීලා කිව්වා පුතේ දැන් ඉතින් මට බෑ. ඔබ තනියම ජීවත් වෙන්න. දැන් මීලමෙන් පාරවල් අයිනේ, පිල්ලවල් අයිනේ. කොහොමද ඇවිද කොරග ගහ ඇවිද ඇවිද ඉතින් පොල් කට්ටක් තරම් යනවා. කණ්ඩත් නැහැ. දවසක් මේව මෙයා පාරේ ඇවිදයිද ඔහේ යනවා. යනකට යනකට මෙයාගේ සිටු මාලිගාව තිවිච්ච තැනටත් මෙයා නොදැනීම ගියා. ගිය ගමන් අර ගේට්ටු ඇරලා. මෙයා බැලුවා මේ දැන් යට අමුතු එකක් දැන් මේ ආ මේ මං හිටපු තැනනේ. ඔන්න මතක් වුණා. දැන් මෙයා කට අරන් මේක දිහා බලාගෙන දැන් මෙයා ගියේ ඇතුළට යනවා. යනකොට මූල සිරිගේ බබාලා සෙල්ලම් කරනවා. ශාලාවේ. ඒගොල්ලෝ කෑ ගැහුවෙම ඉන්න පෙරේතෙක් ඇවිල්ලා කියලා. සේවකයාව පයින් ගගා එළියට දැම්මා. පයින් එළියට දාලා දැන් ඉතින් පාර අයිනේ වැටලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ওই ඉස්සරහින් වඩිනවා. වඩින මේ සිද්ධිය දැක්කා. දැකලා ආනන්ද හාමුදුරුවෝ කිව්වා ඉක්මනට ওই මූල සිරිට එන්න කියලා. ඇවිල්ලා මේ ඉන්නේ මේ මේ වැටලා හිඟෙනෙක් වගේ ඉන්නේ ඔයාගේ තාත්තා කිව්වා මේ. ඒක කිව්වා අනේ ස්වාමීනි මම පිළිගන්නේ නැහැ කිව්වා ඒක. නෑ වාගේ තාත්තා මතකද කියලා ඒ කාලේ කිව්වා මේ නිදා පංචමහා නිදානයක් හංගලා තියෙනවායි කියලා. කිව්වනම් තමයි කිව්වා. එහෙනම් කිව්වා පුතා ඔයාට මතක් කරගන්න කිව්වා ඒක දැන්. දැන් මට මතක් වුණා. දැන් ගිහලා ගොඩ ගන්න කිව්වා ඒක. ගොඩ ගත්තා. එදා බුදුරජාණන්සේ ගාතාවක් කිව්වා. මිනිස්සු හිත හිත ඉන්නවලු පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති මට ළමයි ඉන්නවා. මට හම්බ කරන දේවල් තියෙනවා කිය කිය ඒ මත්තේම නැහිනවා. අත්තාහි අත්තනෝනත් යන්තමන තමන්ට තමන්වත් නැහැ කියනවා. කුතු පුත්තා කුතු දනං. ධනෙ කොයිද? මිනිස් මේ දරුව කොයිද කියලා අහනවා. හරිම පුදුමයි. මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ දෙන අවබෝධය. මේක ලෝකෙ කිසි කෙනෙකුට දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට විතරමයි දෙන්න පුළුවන්. වෙන ලෝකෙ කිසි කෙනෙකුට මේ අවබෝධය දෙන්න බෑ. ඒ නිසා එබඳු වූ බුදුරජාණන් වහන්සේව සරණ යමි කියලා අපි සරණ යන්න සාදු සාදු